අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි අප මේ ආරම්භ කරන්නේ. විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ ජූලි මාසයේ 29 වෙනි බදාද දවසේ ලංකා වේලාවෙන් අපේ උදෑසන 6 සිට 8 කාලය සඳහා මේ කාලය තමයි මේ සඳහා වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් අපි අන්තර්ජාලය ඔස්සේ මේ දහම් හමුවට එකතු වෙන්නේ. ඒ වගේම Skype මාධ්‍යයෙන් අපි මේ දහම් හමුව පවත්වන්නේ. ඉතින් වෙනද වගේම අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වෙනවා. අපි හැම දෙනාම ඊටාම කල්යාණ මිත්‍රත්වයෙන් ගෞරවයෙන් පිළිගන්නවා.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 දැන් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ අවස්ථාවට සම්බන්ධ වෙන පිරිස පමණක් නොවේ. බොහෝ දෙනෙක් අපේ මේ දහම් හමුවට සවන් දෙනවා නැත්නම් සහභාගී වෙනවා. මේ දේශනා ආදී අහනවා. අන්තර්ජාලය ඔස්සේ සමහර ඇත්තෝ ඒ වගේම මෑත කාලේ අපේ සදාන් මැදුරෙත් ධම මණ්ඩපෙත් ඇත්තු මේවා CD වලට කොපි කරලා බොහෝ දෙනෙකුට බෙදා දුන්න පහුගිය වැඩසටහන් වලදී ඒක නිසා ඒවා රැගෙන ගිහිල්ලා හපුවැත්තොත් මේ කටයුත්තෙහිලා අපිට බොහෝ සතුට ප්‍රකාශ කළා ප්‍රශංසාව ප්‍රකාශ කළා ඉතින් මේ කටයුතු සංවිධානය කරපු ඇත්තන්ට ඒ පින ඒ ඇත්තෝ අනුමෝදන් කරන්න කියලා මට විශේෂයෙන් මතක් කළා. මොකද ඒ සමහර අයට මේ අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව ඇති අය නොවේ. ඒක නිසා ඒ විදිහට අපේ අනිත් කල්යාණ මිත්‍රයෝ ඒ ස්ථානවලින් නැත්තෝ මේවා ඒ විදිහට බෙදා හදා දීමකුත් මේ වන විට සිද්ධ වෙනවා. ඒක නිසා අපේ දහම් හමුව ගොඩක් ව්‍යාප්ත වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක්ගේ අතට මේ දහම් අපි කරන දහම් සාකච්ඡා බොහෝ දෙනෙකුට ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසීලා තියෙනවා. ඉතින් ඒක ගැන අපි හැමෝම එක් පැත්තකින් සතුටු වෙමු. ඒ වගේම අපි උත්සාහ කරමු තවදුරටත් මේ අපේ මේ දහම් සාකච්ඡා පුළුවන් තරම් පිරිස අතරට ගෙනියන්න. හරි දහම, නිවැරදි දහම අපි හොඳට අවබෝධ කරගම පළමුවෙන්ම අපි තම තමා වශයෙන් අනතුරුව උත්සාහ කරමු මේ නිවැරදි දහම හොඳින් අනුගමනය කරමු පිළිපදිමු ඒකෙන් ප්‍රතිඵල ගමු එහෙම ගන්න ගමන් තමයි අපි මේ අනිත් අයටත් මේ දහම පුළු පුළුවන් විදිහට අපේ ශක්ති පමණින් අපිට තියෙන මාධ්‍යයන් වලින් ඒක ප්‍රචාරය කරන්න නැත්නම් ලබා දෙන්න උත්සාහ කරන්න. මේක කල්යාණ මිත්‍රත්වයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කරන සාසනික කටයුත්තක් හැටියට අපි කරමු. හොඳයි අපි එහෙමනම් අපේ දහම් හමුවට යොමු වෙමු. අපි මෙවැනි දහම් හමුවක් පවත්වන්නේ අපේ මූලික පරමාර්ථය සාධනය කරගන්නට මේ ධර්ම මාර්ගයේ පරම தත්ත්වයේ පරමාර්ථයේ අවසාන ඉලක්කය මේ ජීවිතයේදීම නිවීම සැනසීම කියන මේ ධර්මතාවය සාක්ෂාත් කිරීම. ඒක කිසියම් ආකාරයක අකුසල තත්වයන් පවතින අකුසල තත්වයන් බැහැර කිරීමකින් ඒ වගේම අවශ්‍ය කුසලතා අප තුල වර්ධනය කර ගැනීමකුත් හරහා සිදුවෙන දෙයක්. ඊටාම සරලව කිව්වොත් අපේ පෞරුෂයේ ගුණාත්මක වෙනසක් නිවන් දකිනවා කියලා කියයි. එහෙම නැතුව මේ අපේ ශරීරයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ නිවන් දැක්කට. ඊළඟට අපේ පරිසරයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපිත් එක්ක ජීවත් වෙන අය අපි වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතන හුදෙක් අපේ පෞරුෂීය වෙනසක් පමණයි සිද්ධවන්නේ. අපේ බුද්ධිමය අංශය, අපේ අපේ අවබෝධමය පැත්ත වෙනස් වීමක් සිද්ධ වෙනවා. ගුණාත්මක පැත්තට අපි දන්නවා ඒක. ඒ අවබෝධය අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් අර සියලු සත්වයන්ට පොදු දෙයක් විතරයි තියෙන්නේ. අපි ඒකට ඒ නාම ධර්මයට කියන්නේ සංඥා කියලා. ඒක සියලු සත්වයන්ට පොදු එකක් තියෙනවා අපිට. නමුත් අපි ඒක වර්ධනය කරනවා. වර්ධනය වෙනවා සාමාන්‍යයෙන් උපන්නට පස්සේ විඥාන දක්වා ඒ විඥාන తත්වය පඤ්ඤා අභිඥා පරිඥා වශයෙන් පරිඥා මට්ටමට වර්ධනය වෙනකොට අර පෞරුෂයේ එක පැත්තක් නැත්තම් බුද්ධිමය අංශේ අවබෝධමය පැත්ත මේ අවශ්‍ය මට්ටමට වර්ධනය වෙලා. එතකොට ඒක ඒ පෞරුෂයේ එක අංශයක් එක එක වෙනස් වෙලා ගුණාත්මක භාවය වෙනස් වෙලා. මේ ධර්ම සාකච්ඡා ආදී මගින් පවා අපි හුඟක්ම කරන්නේ මේ පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා දක්වා මේ අවබෝධය ඉහළ තලයට ගෙන ඒම. ඒ ඒ එක්කම අර අපේ චිත්ත වේගී අංශයත් හැඟීම් පැත්ත අපේ හිතන වතන දේ අපේ අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා මේවා එහෙමම තියෙනවා. හැබැයි ඒවා වෙනස් වෙනවා. අපි හිතන්න පුළුවන් කෙනෙක් මේ නිවන් දැක්කම කිසිම හැඟීමක් නැහැ, අපේක්ෂාවක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ, ප්‍රාර්ථනාවක් නැහැ කියලා. එහෙම නේ දැන් කියන්න පුරුදු වෙලාදී. නෑ ඒව ඔක්කොම තියෙනවා. රහතන් වහන්සේලාටත් හැඟීම් තියෙනවා, අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා එහෙමම තියෙනවා. හැබැයි ඒවා වෙනස්. ඒ කාම අකුසල ලෞකික එවැනි බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂා නැහැ. ඒවයි වෙනසක්. ගුණාත්මක වෙනසක් වෙලා ඒ මොකද අර බුද්ධිමය අංශයේ ගැඹුරට ගැඹුරට යෑම තුළ ඒ වෙනස ඇති වෙනවා. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපේ බුද්ධිමය අංශයේ පහළ තලයේ තියෙනකොට අපේ හුඟක් දේවල් මේ ඇහැ කන නාසය දිවකය මනස කියන මේ දේවල් වලට මේවට ගෝචර වෙන දේවල් පිළිබඳව අපි අපේ තියෙන නිත්‍ය සංඥාව. මම මේ සරල උදාහරණයක් කියන්නේ නිත්‍ය සංඥාව තියෙන්නේ. මේ මේ දේ මට මේ ඇහැට පේන දේ, මට මේ කනට ඇහෙන දේ, නාසයට දිවට ගයට දැනෙන දේ, මට වැටහෙන දේ වෙනස් නොවේ තියේවි. බොහෝ කාලයක් තියේවි. තියෙන්න ඕන කියන හැඟීමක් එනවා. නැත්තම් මම කැමති විදිහට මට මම කැමති ආකාරයට මට ඕන විදිහට මේ දේ මේ තැනැත්ත මෙයා මෙතන මේක එහෙම තියෙන්න ඕන. එහෙම තියෙනවා නම් හොඳයි කියන ඉච්ඡාව එනවා. ඒකටනේ අපි ප්‍රාර්ථනාව අපේක්ෂාව බලාපොරොත්තුව කියලා කියන්නේ. ඉතින් ඒ අර අසුත පුතුජන ගතිය අපේ තියෙන මේවයි මේ අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගෙන නැති తත්වයේ තුල එහෙම හැඟීම් වගේක් අපිට එනවා. ඉතින් ඒ හැඟීම් එක්ක වැඩ කරන්න ගියාම තමයි දුක එන්නේ. ඉතින් ඒ හැඟීම් තියෙනකොට, ඒ අපේක්ෂා බලාපොරොත්තු තියෙනකොට අපි වැඩ කරන්නේ ඒවත් එක්කනේ. කාය කායික හැසිරීම, වචන භාවිතය දෙක යන්නේ ඒ පැත්ත. ඒ විදිහට යන්නේ. ඉතින් එතන අරුබුදේ පැන නැගි. නමුත් දැන් ප්‍රඥාව මේ අපේ ප්‍රජානන හැකියාව මේ අපේ කොග්නිටිව් ඇබිලිටි එක ඒක පරිඥා දක්වා පරිපූර්ණ තත්ත්වයට ඥානනය වර්ධනය වුණාම අර වගේ හැඟීම් එන්නේ නිකන් අර අවිද්‍යාත්මක මෝඩ හැඟීම් අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒව නැහැ. හැඟීම් තියෙනවා බලාපොරොත්තු අපේක්ෂා ප්‍රාර්ථනා තියෙනවා. ඒව එහෙමම මොකද ඒව මේ නාමස්කන්ධයට අයිති දේවල් හේතුඵල ධර්මතා. <coughs> දැන් අපි ධම්මානුපස්සනා කොටස යන්නේ ඒක නිසා දැන් අපිට තේරෙනවා ඒවා ධර්මතා. ධර්මතා කියපු ගමන් එකෙන් අදහස් වන්නේ හේතුඵලයක් කියන එකයි. හේතුඵල කියන එකයි. තමයි හේතුව වෙන්නත් පුළුවන්, ඵලය වෙන්නත් පුළුවන් ධර්මතා. විතක හේතුව හැටියට වෙන්නේ සිටිනවා විතක ඵලය හැටියට වෙන්නේ සිටිනවා. ඵලයම හේතුව වෙනවා, හේතුව ඵලය වෙනවා. ඒකත් ධර්ම ඒකත් ධර්මතාවය. අපි හේතුව කිව්වොත් හේතුව විදිහටම තියෙන්නේ නැහැ. හේතුවත් වෙනස් වෙනවා හේතුව ඵලය වෙනවා තමයි ඵලය හේතුව වෙනවා ඊළඟ අවස්ථාව ඊළඟ ඵලයට හේතුව ඵලය වෙන ඵලය හේතුව වෙනවා ඒලා ඒ හේතුවෙන් තවත් ඵලයක් ඇති වෙනවා ඉතින් ඒවා අපිට ගැඹුරින් අවබෝධ වුණාම අපේ අර හැඟීම් පැත්ත අපේ ඉස්සා බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒවා වෙනස් වෙනවා ඒ වෙනස් වීමත් එක්ක අපේ චර්යාත්මක අංශයක් විශේෂයෙන් වෙනස් වෙනවා. කායික හැසිරීම රටා, වචන භාවිතයන්, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, වගකීම් දැරීම, යුතුයකම් කිරීම මේ වගේ තියෙන අපේ නිකන් කය කායික හා වාචික ක්‍රියාකාරකම් ඊළඟට අපේ ජීවන රටාව අපි කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණේ බොහෝම ඉහළ තලයකට එනවා අසුතව පුතුජන මට්ටමේ ඉඳපු අපි බොහොම පහළ මට්ටමින් කරපු වැඩ කටයුතු අවබෝධ කරගෙන ඉහළ මට්ටමින් කරන අය බවට පත් වෙනවා. ඒ කිය ඉහළ මට්ටම තමයි අපේ ධර්මයේ ආර්ය කියන්නේ අරිය කියන්නේ. ඒකයි මේ මේ අංග 8කින් ශික්ෂා තුනකින් යුක්ත මාර්ගය අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා හඳුන්වලා තියෙන්නේ. නැත්නම් ඔක අට්ටංගිකෝ මග්ගෝ කියන්න තිබුණානේ. අර අරියෝ කියන විශේෂණ පදය මුලට දාලා තියෙන බුදු පියාණන් වහන්සේ මේක මේ ආර්යත්වයේ ඉහළ මට්ටමට ඉහළ මට්ටම කියලා කියන්නේ මේ පිරිසිදු නිවැරදි යහපත් හරවත් ගුණවත් ඵලදායි චත්වයටපත් වීම. එතකොට එතන ඇත්ත වශයෙන්ම දුක නැහැ. අර දුක තියෙන්නේ අර පහළ මට්ටමේ අර අවබෝධයේ නැති තැන. පහත් හැඟීම් තියෙන තැන. පහත් චර්යා රටා පහත් හැසිරීම් තියෙන තැන. ඒවට බුදුරජාන් වහන්සේ හරි අපූර්ව උපමා සමහර තැන්වල කියලා තියෙනවා. එක තැනක කියලා තියෙනවා මේ මස් කපන කොටයයි මස් කැත්තයි වගේ කියලා. මේ මේ පංචකාමයට සහ කාම සංකල්ප කාමී වචන කාමී ක්‍රියා මේ තුනටම තමයි සාමාන්‍යයෙන් කාම කියලා කියන්නේ මේ ඒ වගේ කියන ඉතින් මස් කපන කොටේ සහ මස් කැත්තේ මස් මඩුවේ කරන්නේ මොකක්ද කපන්නේ නම් ඉතින් කැපීමක් තමයි කරන්නේ. හැබැයි ඒක ඊටාම පහත් ගණේ තුච්ච ගණේ නින්දිත හීන ග්‍රාම්‍ය ක්‍රියාව රහත් භාවයටපත් වෙනකොට මේ අර දෙක ඉතුරු වෙනවා එහෙමම ඒ කොටෙත් තියෙන කැත්තක් තියෙන හැබැයි කැපීම වෙනස් වෙනවා ඒ ක්‍රියාවලිය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ ඉතින්දලා කපන දේ වෙනස් වෙනවා. අතන කාමය තමයි. ඒකෙන් කරේ මේ මේ උපමාව ටිකක් මම චුට්ටක් කැමතියද ධර්ම සාකච්ඡාවේ පෙරවදනක් හැටියට මේ අපේ ඇති වෙන වෙනසට අදාළ මේ උපමාව චුට්ටක් පැහැදිලි කරන්න පැහැදිලි කියන්නේ ඒක පොඩ්ඩක් සාකච්ඡා කරන්න දැන් අර ආයුධේ සහ ආයුධෙන් කරන ක්‍රියාව එතකොට අර අනවබෝධ මට්ටමේදී පහත් හැඟීම් තියෙන තැනදී ඒකෙන් කෙරෙන්නේ පහත් ක්‍රියාවක්මයි. හැබැයි අවබෝධයේ එනකොට එනකොට ඒ උපකරණයෙන් කෙරෙන ක්‍රියාව වෙනස් වෙනවා. සමහර විට අර මුලදි මස්කප මුලදි ඒ ඒ මට්ටමේදී අර කරන්නේ ඒ කොටයයි ඒ ක්‍රියාව ඒ ආයුධයයි තුලින් පහත් ක්‍රියාව අනිත් සතුන් මරලා දාන. සමහරට මේ මිනිස්සයා තමන්ගේ අතපය කපා ගන්නත් ඉඩ තියෙනවා. තමන් පව් අකුසල් කරගන්නවා අනිත් අයගේ ජීවිත නැති කරනවා මේ වගේ තාම පහත් ක්‍රියාව. යම් වෙලාවක අවබෝධ වුණාද මේ ක්‍රියාව අවිද්‍යාත්මක මෝඩ වැඩක් කියලා හරියට නිකන් අර අඟුලිමාල හාමුදුරුවන්ට බුදුහාමුදුරු හමු වුණු වෙලාව අඟුලිමාල මේ හාමුදුරුව නෙමෙයි අඟුලිමාල කියන තැනැත්තට නැත්තම් ඒ අහිංසකට ඒ මිනිමරුවට බුදුරජාණන් වහන්සේ හමු වුණු වෙලාව වගේ එතකන් එයා අර අර උපමාව වගේ හරියට කොළඹුවයි මස් කැත්තයි වගේ ඉතින් කරන්නේම අර තුච්ච නින්දිත පහත් හීන ග්‍රාම්‍ය දුක් උපදවන දුක්ඛෝදයන් දුක්ඛ සමුදයන් දුක්ඛ විපාකම් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දුක් හට ගන්නවන දුක් ඇති කරන දුෂ්ක දුක්ඛ විපාක සහිත දෙයමයි කෙරෙන්නේ. හැබැයි යම් වෙලාවක අර ප්‍රඥා ලෝකයේ දැල්විලා කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයෙන් හෝ යෝනිසෝ මනසිකාර කරලා හෝ ධම්මානුධම්ම පටිපත්තියට කොහොම හරි වැටිලා හෝ කිසියම් හේතුවකින් ප්‍රඥා ලෝකයේ දැල්ුණාද ඔන්න වෙනස් වෙනවා අපේ පෞරුෂය වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට පෞරුෂය වෙනස් වීම ආරම්භ වෙන්නේ ප්‍රඥා වෙනස අපේ අවබෝධය වෙනස් වීම. ඒක වෙනස් නොවන තාක්කල් මේක වෙනස් වෙන්නේ ඒ ඒදා ඒ තාක් පෙන්නන ඇතැම් වෙනස්කම් බොරු වෙනස්කම් මවාපෑම් තියෙන. උදාහරණයක් ඇරෙට සීලය ගැන අවබෝධයක් නැතුව සම්ප්‍රදායිකව අපි රකින සීලය වගේ හරි. ඒක නිකම් බොරුවට එක දවසකට මවාපෑමක් කරන්නේ. එතන මේ ප්‍රතිපදාව නැහැ. ඉතින් අපේ ප්‍රඥාව දැල්ලුණු ගමම්ම නිකන් සොයන්ව වගේ අපේ හැඟීම් පැත්ත වෙනස් වෙනවා. අනේ මම මේ මොකද්ද මේ කර කර ඉන්නේ? මොනතරම් පාපී අකුසල හීන ග්‍රාම්‍ය පහත් ක්‍රියාවක්ද මම මේ කරන්නේ මේ කොච්චර පහත් සිතිවිල්ලක්ද මගේ මේ හිතේ තියෙන්නේ කොයිතරම් පහත් වචනද මම මේ භාවිතා කරන්නේ කියලා අපිටම ඒ අවබෝධය එනවා ඇත්තට ඉතින් ඒ එනකොටම ඒක ප්‍රඥාව දැල්වීමත් එක්ක සිද්ධ වෙන්නේ එනකොටම අර හැඟීම් පැත්ත Eh, නැත්නම් අපේ චින්තනය සංකප්ප සංකල්පනා සම්මා වෙනවා. දිට්ඨිය සම්මා වුණ ගමන්ම සංකප්ප සම්මා වෙනවා. ඒක කිසි කිසියම් ආකාරයක ස්වයං සිද්ධ ක්‍රියාවක් හැටියට මම නම් දකිනවා. ඒකයි රුද්‍රජන් වහන්සේ මේ දික්තිය වෙනස් වෙන්න මේ තරම්ම දේශනා කරලා තියෙනවා දෘෂ්ටිමය පැත්ත වෙනස් කරගන්නමයි මේ කමඨහන් පවා දීලා තියෙන්නේ. කම මේ කමඨහන් අපි මේ කතා කරන කමඨහන් එකක්වත් ශීලයට සම්බන්ධයක් නැහැ. මේ ධම්මානුපස්සනාවේ කොහෙවත් මේ මේ මේ කියන අපි කියන නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ මේවා සීලයට සම්බන්ධයක් නැහැ. සම්පූර්ණ ප්‍රඥාව අපේ ගැඹුරු තලයට ගෙනීමක් මේවයින් කරන්නේ. හැබැයි අපි මේ විදිහට අපේ මනස මෙහෙවන්න ඕනේ, හිත මෙහෙවන්න ඕනේ. ඇහැ කන නාසය දිවකය අර මේ කමඨහන් වල කියලා තියෙන විදිහට ඇස කන නාසය දිවකය මනස මෙහෙවන්න ඕනේ. මේ මෙහෙවීම තුළ අපිට මේ යථාබෝධය ඇති වෙනවා. තත්ත්වයේ තේරෙනවා. ඉතින් එතකොටම හැංගීම් වෙනස් වෙනවා. මර මර අර අර මිනි අර මස් කැත්තයි මස්කොටේ කොලොම්බු අය වගේ ඉඳපු අපි ඒ ඒ ඒකේ ඒ ක්‍රියාවලිය වෙනස් වෙනවා. තේරෙනව මොනතරම් පහත් නිඳිත තුච්ච වැඩකද මම මේ නිරත වෙලා ඉන්නේ. එහෙම තේරිලා තේරිලා මේක ක්‍රමයෙන් වෙනස් වීගෙන වීගෙන යනවා. මේ අවිද්‍යා තණ්හා අර කාමයේ කප කපා ඉඳපු අපි ඊට පස්සේ මේ අවිද්‍යා තණ්හා කපන්න පටන් ගන්නවා. ප්‍රඥාව නැමැති කඩුවේ අර නිකන් අර මුලින් තිබුණ ඇත්තටම ප්‍රඥාවට වැඩි නිකන් විඥානයේ නැමැති කඩුව අර අතන වැඩ කරේ. ඒකෙන් ඉතින් ওই කාමයේ තමයි කප කපා ඉන්නේ. ඊට පස්සේ අපිට ප්‍රඥාවට එන්න පටන් ගත්තම අර කඩුවටම තේරෙනවා මේව නෙවෙයි කපන්න ඕන මේවා කියලා. අවිද්‍යා තණ්හා ටික කපන්න ඕන කියලා. මේ පැත්ත කපාගෙන කපාගෙන යනවා. යන ගමන් කඩුව මොහොත් කරගෙනත් යනවා. මේ මේ අපේ අලුතෙන් දිනු කරන මේ සතිය ධම්මවිචේ විරිය වගේ ඒවායින් කරන්නේ තව තව මේ කඩුව මෝහත් වීම. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා මේ කැපිල්ලේ අන්තිම තැන. මේ කාරණය හොඳට මතක තියාගන්න ඕන අපේ කල්යාණ මිත්‍රයෝ මේ කැපිල්ලේ අන්තිම තැන මේ කඩුව කඩුවම කපලා දානවා. දැන් කඩුවට පුළුවන්ද නැත්නම් ආයුධයට පුළුවන්ද ආයුධයේ විශ්ින් ආයුධය කපලා ගන්න. මේක පොඩ්ඩක් හිතලා බලන්න. මේ කඩුවට පුළුවන් ද කඩුව කපලා කඩුව ඔක්කොම කපලා කපලා කපලා දාලා අන්තිමට කඩුව ඉතුරු වෙනවනේ ඔක්කොගෙම කපලා දාපුවාම දැන් මේ අවිද්‍යාව තණ්හා ටික ඔක්කොම කපාගෙන කපාගෙන කපාගෙන යනවා අන්තිමට කඩුවේ ඉතුරු දැන් බුදුරජාන් වහන්සේ කඩුවට කියන දැන් ඔයත් ඔයා දැන් ඉතුරු වෙලා බෑ ඔයත් ඔයාව කපලා දාන්න අනිත් ඒවා කැපුවා වගේ ඔයාම කපා ගන්න කියලා. දැන් මේක තමයි අපේ ධර්මයේ අන්තිම තැන. නිවන් දකින තැන කියනවා කියලා කියන්නේ මගේ මේ උපමාව ටිකක් තේරුම් ගන්න ඔබට පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේක අද බැරි වුණත් තව ටික කාලයක් ගිහිල්ලා හරි තේරෙයි. මේ අවිද්‍යාව තණ්හා කපාගෙන කපාගෙන ආපු ප්‍රඥා කඩුව අන්තිමට කපනවා ප්‍රඥාවත් කපලා දාන. ඒක නොකැපුවොත් නිවන් දකින්නේ නැහැ. එහෙම මොකද වෙන්නේ නැත්තම් කඩුව කඩුව හැටියට අරගෙන ඒක මමත්වයෙන් අරගෙන ඒක පිළිබඳ කිසියම් ආකාරයක සියුම් බැඳීමක් ඇති වෙනවා. ඒකත් අත්හැරලා දානවා කියන එකයි අන්තිමට මේ කඩුව විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට කරන්නේ අන්තිම පියවර කඩුව විසින් කඩුව කපා දැමීම. ඔක කොහොම කොහොම තියලා මම ඔය සාකච්ඡාව අපේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. මේ අන්තිමට අපි තුල ඇති වෙන වෙනස ඔන්න ඕකයි. එකක් මේ මුලදිම අපි අර මේ කාමය ඒකේ හිටියා ඊට පස්සේ කාම මිත්‍යාචාරයෙන් සම්මාචාරයට ආවා ඊළඟට නෙක්ඛම්මයට ආවා නිෂ්කම්මයට ආවා ඒක කාමයන්ගේ නිස්සරණයට ඊට පස්සේ ඔහොම නිස්සරණයට ආපු ගමන්ම අපිට පේන්න පටන් ගන්නවා මේ මේ පැත්තට නෙවෙයි අනිත් පැත්තටයි කඩුව හරවන්න ඕන කියලා. මේ අවිද්‍යාව තණ්හාදී ඒ ඒ ටික තමයි කපාගෙන යන්න ඕන කියලා. එතකොට අපි ඒව කපනකොට හැබැයි අර ඊට වැඩිය තියුණු වෙන්න ඕන මේ කඩුව. අර මොට්ට කඩුවෙන් නම් කපත හැකි අර කාම අවිද්‍යාව පැත්තේ වැඩ ඒවා මොට්ට කඩුවෙන් තමයි. මේ අවිද්‍යාව තණ්හා දුරු කරනකොට ඒ මේ ප්‍රඥා කඩුව ඊට වැඩිය තියුණු වෙනවා. කම්මඤ්ඤ වෙනවා. කර්මන්නේ කියලා අපි ඒකට කියන්නේ. එහෙම කරගෙන කරගෙන ආව අපේ සිහිය වීර්ය ධර්ම ධර්ම අවබෝධය වීර්ය වගේ දේවල් අපි දිනු කරගෙන කපාගෙන කපාගෙන කපාගෙන ඇවිල්ලා අන්තිමට ඉතුරුනා කඩුව. දැන් කඩුවට සිද්ධ වෙනවා කඩුවත් කපලා දාන්න. ඒක නිසා ඒක සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැරි විදිහේ ටිකක් සියුම් උපමාවක්. කොහොම හිතේ තියාගෙන අපි තවදුරටත් අපේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. අපි එතකොට මේ වෙන විට මහා සතිපට්ඨාන දේශනාව ඉදිරියෙන් තියාගෙන සතිමත් බව වැඩි වීම කියන තේමාවෙන් මේ සාකච්ඡා මාලාව කරගෙන යනවා අපි ධම් මේ මහා සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනා කොටසට ඇවිදින් තියෙනවා. එතකොට ධම්මානුපස්සනා කොටසේ සාමාන්‍යයෙන් තියෙනවා බුදු පියාණන් වහන්සේ මේ කමඨහන් පහක් දේශනා කරලා තියෙනවා. නීවරණ පබ්බං, කන්ද පබ්බං, ආයතන පබ්බං, බොජ්ජංග පබ්බං, සච්ච පබ්බං කියලා. අපි මේ පහුගිය අවස්ථාව වෙනකොට අපි කතා කළා මේ නීවරණ පබ්බන් කියන එක. දැන් අපි ඒවා ධර්මතා හැටියට අවබෝධ කරගෙන තියෙනවා. ඒවා ධර්මතා. නීවරණ කියලා කියන්නේ. හේතුඵල ධර්මතා. ඒවා ධර්මතා හැටියට දැනගත්තේ නැතොත් දැකගත්තේ නැතොත් ඒවා ධර්මතා මට්ටමින් පරිහරණය කරන්න බැරි වෙනවා. එතකොට තමයි ඒ ඒ ධර්මතා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච කියන්නේ ධර්මතා වගේ. නාම රූප ධර්මතා. ඉතින් ඒ ධර්මතා නීවරණ බවට පත් වෙන්නේ අකුසලයක් බවට පත් වෙන්නේ ධර්මතා විදියට දැක ගන්න බැරි වුණා. ඉතින් අපි මේ කොටස කලින් කතා කළා. අද අපි දෙවෙනි කොටසට අවධානය යොමු කරනවා. දෙවෙනි කොටස කන්ද පබ්බය. ධර්මානුපස්සනාව. අපි සූත්‍රයට යමු. පුණච පරම්පික්ක වේබික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානස්කන්ධේසු. අනර පුණච පරම් සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ එක කමඨහනක් දේශනා කරලා ඒක මේ ශ්‍රාවකයාට ශ්‍රාවකයාගේ වැටහීමට මදි ඇති කියලා උන්වහන්සේ තවත් කමඨහන් දේශනා කිරීමේ සිරිතක් තියෙනවා. ඒකයි පුනච අපරණ. හොඳයි මම තව එකක් නැත්නම් තව ආකාරයක් කියන්න. තව ක්‍රමයක් කියන්න. තව විදිහක් කියන්න. තව පැත්තකින් මේක පෙන්වලා දෙන්නම් කියන එකයි පුනච අපරංකය. එතකොට තව පැත්තකින් පෙන්වලා දෙනවා ධර්මතා සමග ධර්මතා මට්ටමින් කටයුතු කිරීම කියන එක. කතංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානස්කන්ධේස. එතෙන්දි ගන්නෙ ස්කන්ධ විදිහට ගන්න. නාම රූප ධර්ම කලින් ගත්තේ නීවරණ මට්ටමේදී නිකන් නාම රූප ධර්ම විදිහටමයි නමුත් මෙතෙන්දි ගන්න ස්කන්ධ විදිහට. ස්කන්ධ කියුවම ගොඩ ගැහෙනවායි කියන අර්ථය. කන්ද කියන්නේ. ඔය කන්ද කියන වචනේ පාලි කන්ද මහ ප්‍රාණ කයන්නයි අල්ලන්නයි මහ ප්‍රාණ දයන්නයි කන්ද සිංහලට අපි නිකම්ම කන්ද කියන. ඒ ඒකමයි සිංහලට කන්ද කියන්නේ. පස් කන්ද, වැලි කන්ද, ඔහොම කියලා කියන්නේ ගොඩ ගැහිලා යමක් ගොඩ ගැහිලා තියෙනවා කියන අර්ථය. එකතු වෙලා තියෙනවා, රැස් වෙලා තියෙනවා, ගොඩ ගැහිලා තියෙනවා. රාශී භූත වෙලා තියෙනවායි කියන අදහස තමයි ඛණ්ඩ කියන්නේ. ආයි 아무තු එකක් නෑ සිංහලෙන් ඛණ්ඩ කියන අර්ථයමයි. එතකොට අර නාම රූප ධර්ම කඳු හැදෙනවා. කඳු හැදෙනවා. අපි මෙතනින් මේ මේ කඳු නාම රූප ධර්ම කඳු බුදු පියාණන්සේ පහ පහකට වෙන් කරලා දක්වනවා අර තේරුම් ගැනීම සඳහා. රූපකන්ධ, වේදනාකන්ධ, සංඥාකන්ධ, සංකාරකන්ධ සහ විඥානකන්ධ වශයෙන්. ඉතින් ඕවා ගැන මම හිතන්නේ ගොඩාක් ගැඹුරු විස්තර අවශ්‍ය නැහැ. අපි පෙර සාකච්ඡාවලදීත් මේ විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඒ නිසා මම හිතන්නේ මේ කන්ද පිළිබඳ වෙන වෙනම ගැඹුරු සාකච්ඡා කිරීම අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. අනිත් කාරණේ මේවා පිළිබඳව මම ලියපු සටහන් තියෙන. මම අන්තර්ජාලයට එකතු කරන්නම් ඒවා කියවා ගන්න මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට ඒ සඳහා විවේක තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි මේ මේවා ගැන අපි හුඟක් අය දන්නවා. නමුත් අපි බලමු මේ දැන් රූප ගැන අපි තේරුම් අරන් තියෙන්නේ. රූපස්කන්ධ ගැන කන්ද හැදෙන හැටි ටිකක් අපි බලමු. රූප ගැන දන්නවා දැන්. චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඕක දැන් දන්නවනේ. සතර මහා භූතත් පටවියාපෝ වායෝ තේජෝ. නැත්තම් ඝන ද්‍රව වායු සහ ඒවයි අන්තර්ගත ඒවා සංග්‍රහිත වීමෙන් එකට ගොනු වීමෙන් මතු කරන ශක්තිය. ඒව තමයි මේ සතර මහා භූත කියලා කියන්නේ. ඕවා ඉතින් වෙන වෙනම කතා කරුවට මොනවත් වෙන වෙනම තියෙන ඒවා නෙවෙයි. එකට පවතින දේවල්. සතර මහා භූත. ඒකයි උපාදාය රූපය කියලා කිව්වේ. ඒතකොට දැන් මේ උපාදාය රූප. ඔන්න ඔතනින් අපි කන්ද හැදෙන හැටි පටන් ගන්න ඕන එතනින් තමයි. මේ කන්ද කිව්වම ඇත්තටම මේ නාම වශයෙන් රූප වශයෙන් වෙන් කරන්න බැරි ගතියක් තියෙනවා. කන්දේ. අපි රූප කන්දයෙන් ඒක හොඳටම ප්‍රකට වෙන වෙනවා අපි රූපස්කන්ධය කියලා ගත්තොත්. දැන් ඔන්න රූපස්කන්ධයේ කේන්ද්‍රය වෙන්නේ මධ්‍ය කේන්ද්‍රය වෙන්නේ අපේ ශරීරය. ඒතර ශරීරය මොනවෙන්ද හැදිලා තියෙන්නේ? සතර මහා භූත වලින්. සතර මහා භූත වලින් සකස් වෙච්ච උපාදාය රූපයක් අපේ ශරීරය කියලා කියන්නේ. දැන් මේ ශරීරය උපදිනකොට අපි දන්නවා මේ කොහොමද උපදින්නේ කියලා. එතකොට මොකක්වත්ම නැහැ මේ ශරීරයේට නූල්පටක්වත් නැහැ. අජ්ජත් කොටස විතරයි උපදින්නේ. ශරීරේ. අජ්ජත් සීමාව බුදු පියාණන් වහන්සේ දක්වන්නේ උද්දං පාදතල අදෝ කේසමත්තක පචපරියන්තං කියලා. මේ කෙස්මත්ෙන් යට පාතලයෙන් උඩ හැමෙන් සීමා වෙලා තියෙන ඔන්න ඔය මොනවා හරි ටිකක් තියෙනෝනේ හතර මහ භූත කට්ටලයක්. ඒක තමයි රූපස්කන්ධයේ අජ්ජත්ත කොටස. තමා වශයෙන් හැමෝම තමන්ගේ කියලා සැලකන කොටස අජ්ජත්තන් කිව්වේ. ඊට පස්සේ දැන් මේක නඩත්තු කරගෙන යන්න පවත්ගෙන යන්න පවත් මෙහි පැවැත්මට බහිද්ධාවේ යම් යම් දේවල් ඕන වෙනවා. දැන් මොකද්ද මේ උපන් ලදරුවට? ඉපදුණු තැන ඉඳලා අපි ගමුකෝ. මව්ගොසේ ඉන්න ටික පොඩ්ඩක් කොහොම පැත්තක තියලා අපි හිතමු මේ දරුවා මේ ලදරුවෙක් උපන්න නිරෝගීව. ඒ ඉපදුණු තැන ඉඳලා මෙයාට දැන් අර මව් කුසේ ඉද්දි වගේ නෙමෙයි මව් කුසේ ඉඳි යම් යම් දේවල් ඕන වුණා. අපි ඒක පොඩ්ඩක් කොහොම තියලා ඉපදුණු තැන ඉඳලා මොනවද ඕන වෙන්නේ? ඒ ඒ ඒ රූපකායේ පැවැත්මට මොනවද ඕන වෙන්නේ? ඉතින් මුලින්ම ඕන වෙන්නේ වායෝ ධාතුව. දැන් වායෝ ධාතුව ගන්න බැරි වුණොත් අර අර රූපස්කන්ධය පිළිවැටෙනවා. ඉතින් ඒක නිසා උපන් ගමම්ම ඉන්න වටේ පිටේ ඉන්න අය බලන මේ දරුවෝ උස්ම ගන්නවද කියලා. ඉතින් උස්ම ගන්නව නම් ගැටලුවක් නැහැ සමහර බොහෝ විට එයා ආපු ගමන් උස්ම ගන්නවා. එහෙම නැත්නම් ඉතින් ඒ ඉන්න වටේ පිටේ ඉන්න අය කකුල් දෙකෙන් අල්ලලා උස්සලා හරි තට්ටු කරලා හරි මොනවා හරි කරලා මේ හුස්ම ගන්න පුරුදු කරනවා. අඬවලා හරි මොනවා හරි කරනවා. ඇඬුවොත් හරි. අඬනවා කියලා කියන්නේ ඉතින් හුස්ම ගන්නවා කියන එක හරි. ඔන්න දැන් බහිද්ධාව ගත්තා මෙයා. පළමු වතාවට අර හැමේ සීමාවෙන් පිටස්තරව තියෙන යමක් ගත්තා. මොකද්ද? බාහිර වායෝ ධාතුව ඇතුළට ඇදගත්තා. මොකටද ගත්තේ? අර රූපකායේ පැවැත්මට. ඔන්න අපි අජ්ජත්‍ය අජ්ජත්තං වා කොටස බහිද්දා කොටසට සම්බන්ධ වෙන්නේ උපන්නට පස්සේ පළමුවෙන්ම ඔය පළවෙනි හුස්ම ගත්ත ගමම්ම අර හැමේ සීමාවෙන් පිට තිබිච්ච වායෝ ධාතුව ඇතුල් කරගත්තා. දැන් මෙයාට මේ බහිද්දා වායෝ ධාතුව නැතුව පවතින්න පුළුවන්ද? හොඳට කල්පනා කරලා බලමු. එහෙම පුළුවන්ද? කොහෙත්ම බෑ. මේක නිකන් දැන් අජ්ජත් බහිද්දාව ඒකයි අපේ ධහම කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා. අන්තිමට කියද යාච අජ්ජත්තිකා වායෝ ධාතු යාච බාහිරා වායෝ ධාතු වායෝ ධාතු ඒව ඒසා අප අධ්‍යාත්මිකයි කිව්වට නැත්නම් බාහිරයි කියලා කිව්වට ඒක හුදු නම් කිරීමක්. හුදු නම් කිරීමක් වටිනාකමක් දීමක් පමණයි. නමුත් සත්‍ය වශයෙන් බලපුවහම එකම වායෝ ධාතු. වේලාවකට ඇතුලේ තියෙනවා වේලාවකට පිටතේ. ඔන්න දැන් මේ රූපස්කන්ධයේ පැවැත්මට බහිද්ධාවෙන් කොටසක් ඇමිනුණා සම්බන්ධ වුණා. දැන් මේක කවුද කෙරුවේ? මේක කරපු කෙනෙක් ඉන්නවද? නෑ මේක හේතුඵල ධර්මතාවයක්. තවත් ටිකක් ගල්ම අර ලදරුව හැටියට අර මව කුසෙන් බිත්තරයෙන් මොකකින් හරි එලීට ආපු අර රූපකාය ශරීරය. ඉතින් අපි කියන්නේ කවුරු හරි කෙරුවා කියලා. කෙරුවද ඒක කවුරු හරි ඒ ලදරුවගේ අම්මයි තාත්තයි දෙන්න කෙරුවද? මොකද්ද අපි කියන්නේ? අපි සාමාන්‍යයෙන් නම් කියන්නේ කෙරුවා තමයි කියන්නේ. මේ දෙන්න එකතු වෙලා තමයි මෙහෙම දරුවෙක් ඉපැද්දුවේ කියලා අපි කියන්නේ. ඒක ඉතින් ලෝක සම්මත සම්මත සම්මුතික සත්‍ය. සම්මුතික සත්‍ය. ඉතින් කෙරුවා කියලා අපි කියන්නේ පුද්ගලත්වයෙන් කියන්නේ නැහැ හේතුඵල ධර්මතාවයක්. ඒ කාන්තාවගේ ඒ පුරුෂයාගේ හිතවල රාග සිතිවිල්ලක් ඇති වුණාද? ඒ රාගී සිතිවිල්ල නිසා ඒගොල්ලෝ සංසර්ගයේ යෙදුණා. එතකොට මේ දෙන්නගේ රූප කොටස් එකතු වෙලා අර වගේ තවත් සත්වයේ රූපගායක් මේ මේවා ඉතින් අපි දැන් දකින්නේ කවුරුවත් කරන ඒවා හැටියට නෙමෙයි කෙරෙන ඒවා නැත්තම් ධර්මතාව විදිහට. දැන් ඔය රූප කොටස් ටික මව කුසේ වර්ධනය වෙලා වෙලා වෙලා වෙලා ඉතින් ඒ වර්ධනය වෙන්නේ හේතුඵල ධර්මානුකූල. ඒ වර්ධනය වෙන්න හේතුව ඇතොත් වර්ධනය වෙනවා. වර්ධනය වෙන්න හේතුව නැතොත් වර්ධනය වෙන්නේ නැහැ. ඉමස්මින් සති ඉදන් හෝති. ඉමස්මින් අසති ඉදන් නොහෝති. මේ ඇතිකල්ලි මේ වෙයි. මව කුසේ මව කුසට රූපකායක් එන්න හේතු ඇතිකල්ලි වෙයි. මව කුසේ රූපකායක් වැඩෙන්න හේතු ඇතිකල්ලි වැඩෙයි. හේතු නැතිකල්ලි එන්නේ නැත. හේතු නැතිකල්ලි වැඩෙන්නේ නැත. මව කුසෙන් එළියට එන්න හේතු ඇතිකල්ලි එළියට එයි. නැත්නම් නොයි. නොයනේවත් තියෙනවද? එතකොට එළියට එන්න හේතු ඇති කරලා එළියට එයි. එළියට ආපසු පැවැත්මට අවශ්‍ය දේ ඇත්නම් ඒ පැවැත්මට අවශ්‍ය දේ ලබයි. ඒකට සම්බන්ධ වෙයි හේතු ඇතුව. මේ හේතුඵලද මේක ධර්මතාවයක් විදිහට අපි දකිනවා. ඉතින් ඔන්න රූපකායයට බාහිර බහිද්දා කොට සම්බන්ධ වුණා. ඕක මව කුසේදි සම්බන්ධ වෙලා තියෙන්නේ ඇත්තටම. මවගේ පෙතනි වෙලා හරහා බහිද්දාව සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඉතින් ඒ ටික කතා කරේ නැතුව මේ උපන්නයින් පස්සේ ඉඳලා ඒ අපිට හොඳට ප්‍රකට ටික බැලුවොත් ඉතින් ওই විදිහට දැන් වායෝ ධාතුවෙන් විතරක් මේ ලදරු ශරීරයේ ඉස්සරහට යනවද? හුස්ම ගත්තොත් විතරක් මේ ලදරුව ජීවත් වෙනවද? මේ ලදරු රූපකාය හුස්ම ගැනීමෙන් පමණක් පවතිනවද? පවතින්නේ නැහැ. එහෙනම් මෙතෙන්ට තව ඕන වෙනෝ තේජෝ ධාතුව. ශක්තිය අවශ්‍යයි. තේජෝ ධාතුව සපයන්නේ අර පඨවි ආපෝ වායෝ තුනේ. එහෙනම් ඒ තුනම ඕන වෙනවා. තුනම ඕන වෙනවා. දැන් උදාහරණයක් ඇටියෙට දැන් අර පෙනහල්ල අර කුඩා ලදරු වගේ පෙනහල්ල පුම්බන්නේ අකුලන්නේ තේජෝ ධාතුව. ශක්තිය නැත්තම් පෙනහල්ලේ ශක්තිය නැත්තම් පෙනහල්ලට පිම්බෙන්න බෑ. ශක්තිය නැත්තම් ඇකිලෙන්නත් බෑ. එතකොට එහෙනම් පෙනහල්ලට තේජෝ ශක්තිය අවශ්‍යයි. ශක්තිය ලබා දෙන්නේ අනිත් ධාතු තුනේ. පඨවි ආපෝ වායෝ තුනේ. දැන් එහෙනම් දැන් එහෙනම් මේ ලදරු ශරීරයේ සිද්ධ වෙනවා මේ ධාතු තුන ගන්න. දැන් ඉතින් ගන්නවා හේතුඵල ධර්මානුකූලව එයාට ලැබෙනවා. ඉතින් අම්මා කිරි දෙනවා. තව ටිකක් ලොකු නම් ඔය කන්න පුළුවන් දේවල් අනල කියලා කටේ යොබනවා. ඉතින් කනවා. දැන් පටවි හම්බ වෙනවා. ආපෝ හම්බ වෙනවා. ආයෝ හම්බ වෙනවා. ඒ තුලින් තේජෝ ඒවයි තේජෝ තියෙනවා. දැන් ඉතින් මොකද වෙන්නේ? අන්න බහිද්දා සතර මහා ධාතු දැන් මේ සතර මහා ධාතුත් එක්ක ඇමෙනුණා. සම්බන්ධ වුණා. එකතු වුණා මිශ්‍ර වුණා. ඔන්න කන්ද හැදෙන විදිහ. පළමු වතාවට අර බුදුපියාණන් වහන්සේ ඒකයි මේ කන්ද විස්තර කරද්දී රූපස්කන්ධේ විස්තර කරන්නේ යං කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්වා පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේවා සම්තිකේවා සබ්බන්තං රූපකන්දං. ඔහොමයි පැහැදිලි කරන්නේ. ඡන්ද විස්තර කරන්නේ. ඉතින් මේක මේ කවුරුවත් කරන එකක් නෙමෙයි. කවුරුවත් කරන එකක් නෙමෙයි. ඉතින් අපි ඔය සාමාන්‍යයෙන් කියන්න පුරුදු වෙලා තියෙන්නේ මේකට කවුරු හරි පුද්ගලයෙක් දාලා ඉතින් පුද්ගලත්ව ආරෝපණයකින් වගේ අපි මේවා සාමාන්‍යයෙන් මේ සාකච්ඡා කරන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම එහෙම පුද්ගලත්වාරෝපණයක් මෙතෙන්ට උවමනා කරන්නේ නැහැ. මෙතන තියෙන්නේ මේ මේ ධර්මතා කොටසක්. හේතුඵල ධර්මානුකූලව ඒවා මේ එහෙම වෙනවා. එහෙමයි. මේ ඉතින් ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට අපි බැලුවොත් මේකට අපි සාමාන්‍යයෙන් මේ බොහෝ වෙලාවට මේ අපි ඒවා ගැන නිකන් පුද්ගලත්ව ආරෝපණය කරලා කිව්වට එහෙම දෙයක් මේකේ නැහැ. පුද්ගලත්ව ආරෝපණයක් ගන්න බෑ අපිට. ඒක. ඉතින් ওই විදිහට මේ ඉතින් ඕක සමහර අය මේ ඕවා ගැන ඉතින් කතා කරද්දී හුඟක් වෙලාවට පුද්ගලත්ව ආරෝපණයෙන් කතා කරනවා. නමුත් ඉතින් එහෙම දෙයක් අපිට පේන්නේ නැහැ මේ මේවා ධර්මතාව විදිහට දකින්න අපිට පුළුවන් වෙනවා. අර අජ්ජත්ව කොටසට බහිද්ධාව සම්බන්ධ වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් අන්න එහෙම ඊළඟට අපි තව ටිකක් මේක ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් මේ මේක මේ ඛණ්ඩ වර්ධනය වීම පිළිබඳව. එතකොට දැන් සතර මහා ධාතු එකතු කරන්න එකතු කරන්න එකතු වෙන්න වෙන්න මේ ඛණ්ඩ ක්‍රමයෙන් වර්ධනය. මුලදි මුලදී මේකට ඉතින් මෞපිය සත්වය මේ ඛණ්ඩ අවශ්‍ය කරන දේවල් කිට්ටු කරනවා. අම්මා තාත්තා ඉතින් කිරි දෙනවා. ඉතින් නාවනවා. බෙහෙත් හෙත් දෙනවා. ඉතින් තව අවශ්‍ය කරන දේවල් කරනවා. කරනකොට කරනකොට <clears throat> ලදරුවාගේ මේ කන්ද නැත්තම් රූප කන්ද වර්ධනය වෙන ක්‍රමය. ඊට පස්සේ ක්‍රමයෙන් එයත් මේ රූපස්කන්ධයේ බහිද්ධාව ටික ටික අඳුන ගන්න පටන් ගන්නවා. එයා කෑම අඳුන ගන්නවා. ඒ දේවල් අඳුනගෙන අවබෝධ කරගෙන ක්‍රමයෙන් මේවා ගන්න පටන් ගන්නවා. එතකොට දැන් ඒවා අර රූපමය දේවල් අඳුනන්න පටන් ගන්නවා. ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් පහෙන්ම ගන්න රූපමය දේවල් අඳුනන්න පටන් ගන්නවා. ඊට පස්සේ අඳුනාගෙන ඊට පස්සේ ඒවා ඒවයි නිකන් මේ රූප කායයට ඒවහි අදාළත්වයේ පවා දැනෙනවා. දැන් ටික කාලයක් යනකොට ළමයා වතුර කියන එක අඳුනනවා. අඳුනන්න පටන් ගන්න මේ වතුර පිපාසයට දැන් මුලදී අම්මා පිපාසයට වතුර පොවනවා ඊට පස්සේ ළමයා අඳුන ගන්නෝ පිපාසයට වතුර බොන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ඇතුළත මේ ආපෝ ධාතුව ගෙවි ගියාම මේ පිටින් මේකට ගන්නෙ මෙන්න මේක කියලා අඳුනන. බහිද්දා ආපෝ ධාතුව අඳුනන්න පටන් ගන්නවා. ඒ විදිහට ක්‍රමයෙන් මේක අඳුනනවා. සංහාර දේවල්. ඉතින් අඳුනගත්තම ඔන්න ඊළඟට වෙන්නේ ওই මුලින් එන්නේ එතකොට සංඥා, රූප සංඥාව ඇති වෙලා රූප ධර්ම පිළිබඳව. එතකොට දැන් එයාට එයාගේ අවශ්‍යතාව තේරෙනවා කියලා අපි කියනවා. දැන් පොඩි ළමයෙකුට එයාට තේරෙනවා එයාගේ උමනා කම් මොනවාද කියලා. ඉතින් රූප ධර්ම තමයි මුලදී අඳුනගන්නේ. රූප සංඥාවෙන් ඉතින් ආයමත් අඳුනගන්නේ බාහිරයේ තියෙන පටවියාපෝ ආයෝ තේජෝ තමයි. ඉතින් දැන් පුංචි කාලේ ඉඳලා ඔන්න යම් යම් දේ මේ සතර මහා භූත රැස් කරන්න, එකතු කරන්න පටන් ගන්න. කන්ද කොට ගහ ගන්නවා. ඉතින් ඉතින් රූප විතරක් නෙමෙයි. වේදනාවට විඳීමට අදාළ දේවල් දැන් සෙල්ලම් බඩුවක් දුන්නොත් ඒක ඉතින් රූපස්කන්ධයට අදාළ දෙයක් නෙමෙයි. ඒක වින්දනයේට අදාළ දෙයක් කුඩා දරුවාගේ වේදනාස්කන්ධයට වේදනාවට සම්බන්ධ වීමක් ඒකේ තියෙනවා. ඕනෙක් හරි බෝලයක් හරි මොකක් හරි අපි කියමු. නැත්නම් රස ගැවිල්ලක් හරි මොන හරි දෙයක් බැලුවොත් ඒ හුඟක් වෙලාවට එයා අඳුනගන්නේ වේදනාව පැත්තෙන් හුඟක්ම ගන්න. ඒක වින්දනයක් ලබන අය. ඒක වින්දනයක් ලබන දේවල් ඊට පස්සේ එතන ඉඳලා එයා අත දික් කරනවා, ඒක දිහා බලනවා. ඒක දැක්කම hina වෙනවා. වින්දනයේට අදාළ දේවල් වලට එයා ප්‍රතිචාර දක්වන්නේ කුංචි කාලේ එහෙම. ඉතින් එතන ඉඳලා එයා අර ඒ දේ එකතු කරන්න පටන් ගන්න. එයාගේ රූපස්කන්ධය ගොඩ ගැහෙන්නේ ඒක. පොඩි ළමයෙකුගෙත් තියෙන බහිද්ධාවේ ගත්තොත් රූපස්කන්ධයක්. ඉතින් එයාගේ උමනාවට කියලා අපි අපිම හරිගස්සලා තියෙනවා. අපි ඉතින් මුලින්ම ඒ ළමයාට අවශ්‍ය කරන තොටිල්ලක් හදනවා වෙන්න පුළුවන්. තව මොනවා හරි යාට පොඩි උපදින්න කලින් මේ උපදින්න කලින් ඉතින් අර අම්මා තාත්තම උපදින සත්වයාගේ බහිද්ධා රූපස්කන්ධය දැනටමත් හදලා තියෙනවා. එයාට අවශ්‍ය පොඩි පොඩි ඇඳුම් කියයි තුටිල්ලක් කියයි ඔය එක එක දේවල් ඉතින් දැන් ඒ දැන් සූදානම් එයාට ඒ එයාගේ බාහිර රූපස්කන්ධය එයා තාම දන්නේ නැහැ එයා තාම මේ වඳුන ගැනත් නැහැ මට මෙහෙම තොටිල්ලක් තියෙනවා ඉපදුනන් පස්සේ පාවිච්චි කරන්න දන්නේ නැහැ සමහරට ඉපදුනන් පස්සේ තොටිල්ලේ තිබ්බම නැත්නම් එයා වෙනුවෙන් මහපු අර කුඩා කොට්ටේ නැත්නම් කුඩා ඇඳුම ඇඳෙව්වහම සමහර විට එයා ඒක සංජානනය කරගන්න ඉඩ තියෙනවා. ඒකෙන් ලැබෙන වින්දනය නිසා සමහරට එයායකට කැමති වෙන්න ඉඩ තියෙනවා. ටික කාලයක් යනකොට ඒක මගේ මගේ තොටිල්ල නැත්නම් මගේ කොට්ටේ මගේ ඇඳුම මගේ බෝලේ මගේ බෝනික්කා ආදී වශයෙන් මේ පිළිබඳව කිසියම් ආකාරයක තමන්ගේ කර ගැනීමක් පෙන්눔 කරන්න ඉඩ තියෙනවා. අර බහිද්දා රූප ධර්ම ටික. දැන් ඔය ඔය ඔය ඔය ඔස්සේ අපිට හිතා ගන්න පුළුවන් අපේ වර්තමාන රූපස්කන්ධය කොහොමද ගොඩනැගුණේ කියලා. දැන් ඔය අවබෝධය ගන්න අපි අපිට මේ අපි කතා කරන මේ අපේ සාකච්ඡාවේ ඉන්න අපේ යෝගීන් හැටියට අපි මේ ධර්ම මාර්ගය යන ශේකල හැටියට දැන් අපේ රූපස්කන්ධය දිහා බලන්න. අපේ රූපස්කන්ධයේ කේන්ද්‍රය තවමත් අපේ රූපකාය තමයි. දැනුත් අපි මේ රූපකාය පැවැත්මට අවශ්‍ය වායෝ ධාතුව ගන්නවා මේ දැන් සාකච්ඡා කරමින් ඉන්න මොහොතේ හුස්ම ගන්න. ඉතින් තව ටිකකින් අපි මේක ඉවර වෙලා මොනහරි කන දෙයක් කෑමක් බීමක් ගන්නවා. අතරතුරේ සමහරට වතුර ටිකක් ළඟ තියාගෙන ඇති. මමත් මේ පැන් කෝප්පයක් මේ ළඟ තියාගෙන තියෙනවා. ඒ වගේ තවත් නොයෙක් ඉතින් අපි තව බොහෝ දේවල් එකතු කරන් තියෙනවා මේ වාඩි වෙලා ඉන්නේ පුටුවක ඇඳුමක් ඇඳගෙන ඉන්නවා කොච්චර රූප ධර්ම ටිකක් අපි මේ රූප කායේ පැවැත්මට ගොනු කරලා තියෙනවද බලන්න. දැන් ඔය ගොනු කිරීම නැත්නම් අපි ඔක ගොනු කිරීම කියනකට වැඩිය ගොනු වීම කියලා ගමු අපි. පටිච්ච සමුප්පන්නයක් ඕ. ධර්මතාවක් හේතුඵලයක්. සමහරුංග කන්ද විශාල ඇති. සමහරුන්ගේ පුංචිය. ප්‍රශ්නයක් නෙවෙයි. පුංචි වීම හෝ ලොකු වීම ධර්මතාවක් හැටියට බලපුවාම ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඉතින් ওই ලොකු පුංචිකම් කලින් ලොකුවට ගත්තට පුංචිකම් පොඩියට ගත්තට නැත්නම් ලොකුකම වැරදි කියයි පොඩිකම හොඳයි කියයි දැන් ඒව නැහැ. දැන් මේ අවිද්‍යාව අපිට නැහැ. අපි දන්න ලොකු වෙන්නේ හේතුඵල ධර්මානුකූලව, පුංචි වෙන්නේ හේතුඵල ධර්මානුකූලව. ඉතින් මේක ලොකු පුංචි වෙන්න පුළුවන් අජ්ජත් රූපකායත් ලොකු පුංචි වෙන්න පුළුවන්. සමහරු කෙට්ටුයි, සමහරු මහත. සමහරු බර කියලා බලපුවාම ඉතින් තියෙන්න ඕන බර වගේ දෙගුණයක් තියෙනවා. නැත්නම් ඒ වගේ එකමාරක් තියෙනවා. දෙකක් තියෙනවා. සමහරු තියෙන්න ඕන බර ගන්නටම තියෙනවා. සමහරු තියෙන්න ඕන බරටත් වඩා අඩුයි. ඉතින් ඕවා මොනවද ඔය? සම්මුති සත්‍යය. අපි වෛද්‍ය විද්‍යාවෙන් කියනවා මේ බර මෙච්චර තියෙනවා. කිලෝ 55ක් හරි 60ක් හරි. කොහොම කියන. උසමනල කියන උසේ හැටියට මේ රූපකායේ උසේ හැටියට මෙච්චර බර තියෙන්න ඕන කියලා. ඉතින් මනින්නේ සම්මුති සම්මුතියකින් අඟල් හරි සෙන්ටිමීටර් හරි ඒව මොකෝ සම්මුතිනේ. සම්මුතියක් දාලා මයින්. ඊට පස්සේ බර. ඒත් ඉතින් කිලෝ හරි රාත්තල්ලේ ගෑම් හරි මොන හරි ඒ සම්මුතිනේ. බලන්නකො මේ සම්මුතිය ඇතුලේ වෙන දේ. සම්මුතික මිනුම් දෙකක් හදනවා. හදලා උස මැනලා කියනවා බර මෙච්චර තියෙනවා නේ. ඉතින් අපි මොකද කරන්නේ? ඉතින් අපි ඕක ගන්නවා. අරගෙන ඊට පස්සේ අපේ රූප රූපගන්ධ රූපස්කන්ධේ රූපකාය මනිනෝ ඕකෙන් උසමයි. සමනල බරත්මයි. දැන් මොකද? ඔන්න ඕකේ ඉතින් පරස්පරයක් තියෙනවා නම් දැන් ඉතින් ඕක හදන්න එක. දැන් උසේ හැටියට බර වැඩි. උසේ හැටියට බර මදි. මොකක් හරි වෙනවා. ඉතින් හදන්න යන. හදන්න බෑ ඉතින් දැන් මේ. ඉතින් සම්මුති සත්‍ය බලන්නකෝ දැන් ඔය දැන් ඉතින් අපි උසමනින උපකරණ හදාගෙන බරමනින උපකරණ හදාගෙන උසමනිනවා බරමයි. ඊට පස්සේ උස උස වැඩි නම් වැඩි කරන්න. ඉතින් ඒකට එකක් හදාගන්න එපා. උස වැඩි කරගන්න වැඩක්. මොකක් හරි එකක් ඒක. බර ඉතින් බර අඩු වැඩි කරන මොනවා හරි ඊළඟට හදන්න වෙනවා ඉතින්. බර අඩු වැඩි ගියොත් බර අඩුයි මොකද කරන්නේ? එහෙනම් ව්‍යායාමවත් කරමු. ඉතින් මැෂින් එකක් හදන ඊට පස්සේ ව්‍යායාම කරන්න මැෂිමක් හදන. අර මොකටද අර මැෂිම හැදුවේ? අර වැඩේට. අර රූපකායට. දැන් මේ විදිහට මේ රූපකායේ පැවැත්ම සඳහා ප්‍රමාණ දේවල් එකතු වෙලා එකතු වෙලා. ඉතින් බහිද්දා කොටසක් තියෙනවා. ඉතින් කාගෙත් තියෙනවා. හැබැයි ඒක මේ ධර්මතාවයක් විදිහට දැන් අපි දකිනවා. දැන් බුදුහාමුදුරුවෝ ගනිමු. බුදුහාමුදුරුවන්ට පාත්‍රයක් තිබ්බනේ. සිවුරක් තිබ්බනේ. අඩුම ගානේ අපි ওই දෙක ගමු. අනිත් ඒවා අත්හැරලා පාවහන්න අර මේව ගැන ඉතර වார்த்தාවක් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ. නමුත් අඩුම ගානේ තුන් සිවුරයි පාත්‍රේ පාවිච්චි කරපන්නේ. ඒක දැන් ඒව උපදිනකොට අරන් ආයේව නෙවෙයි බහිද්දාවේ. අර රූප ගායේ පැවැත්මට තියාගත්ත දේ. එතකොට බහිද්ධා රූප රූපකන්ද අඩු වෙන්න පුළුවන්. සාධනාංශ කෙනෙක්ගේ. නමුත් තියෙන. නමුත් තියෙන. බුදුරජාණන්සේ ඊළඟට බාහිර වායෝ ධාතුව, බාහිර පඨවි ධාතුව, බාහිර ආපෝ ධාතුව, බාහිර තේජෝ ධාතුව භාවිත කෙරුවා. වතුර නෑවනේ. වතුර නෑවා. හුස්ම ගත්තා. බුදුහාමුදුරු ජීව කරා. බාහිර මොන හරි දේවල් පාවිච්චි කරා ආහාර වැළඳුවා. වතුර බිව්වා. සිවුරු පෙරවුවා. ඉතින් බහිද්ධාව අජ්ජත්තේට සම්බන්ධයි. මේක ධර්මතාවයක්. ධර්මතාවයක්. හැටියට ඔන්න අපි තේරුම් ගන්න. රූපස්කන්ධය ලොකු ඒවා පොඩි ඒවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඔය එක එක නංගන් දුන්නට වැඩක් නැහැ අන්තිමට ඔය නංගන් දීම නංගන් දීලා අපි අර කලින් කතා කරේ අපිම නංගන් දෙනවා අපි මේවට වටිනාකම් දෙනවා සීමා මායින් වැටකටලුත් දානවා දාලා මොකද්ද ඊට ඉඳලා පටන් ගන්නවා නම ගමේ කරඬුවයි වටිනාකම එක්කරඬුවයි දාපු සීමා මායින් එක්කරඬුවයි පටන් ගන්න. හරිම විද්‍යාත්මකයි. හරිම මෝඩයි. ඉතින් ඒ වැඩේ ඕකට තමයි උපාදාන කියන්නේ කියන්නේ රූපස්කන්ධයට උපාදාන වීම කියලා කියන්නේ. උපාදාන කියන්නේ අන්නර කොටස. ඉතින් අවිද්‍යාවෙන් වෙන දෙයක්. ඔහුගේ උපාදාන කරන්න දෙයක් නැහැ. රූපස්කන්ධය ඇති වුණා වගේම පැවතිලා නැති වෙලා යයි. ඒක නිසා මේ <coughs> අපි පොඩ්ඩක් සූත්‍රයට යමු. මේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ කමඨහන විග්‍රහ කරන විදිය බලන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම ඔච්චරයි. හරිම කෙටි වාක්‍ය තියෙන. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගම. ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගම. ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්තංගම. ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගම. උච්චරයි. මෙතන උපාදාන කතාවක් ඇත්තෙම නැහැ. ඛණ්ඩ කතාවකුත් පෙන්න පෙන්න පෙන්නුම් කරන්නේ නැහැ. ඉති රූපං. මේ රූප ධර්ම. අජ්ජත් වශයෙන් පවතින බහිද්ධා වශයෙන් පවතින. ඒත් එකට එකතු වෙලා ඉතින් ඛණ්ඩක් හැදිලා තියෙනවා. ඉතින් ඛණ්ඩ, ඉති රූපං, ඉති රූපස සමුදය. මේක තමයි සමුදය හටගන්නේ. ඛණ්ඩ හටගන්නේ මෙහෙම. ඉති රූපස අත්තංගම. ඔය ඔය ඛණ්ඩ අත්තංගම. කෙල අවසන් වෙනවා, නිමා වෙනවා, කෙලවර වෙනවා, අවසන් වෙනවා. ඒක කාටවත් නවත්තන්න පුළුවන්ද? බෑ. සමුදය නවත්තන්න පුළුවන්? බෑ. පැවැත්ම බෑ. නැවැත්ම ඒ රූප ධර්ම ඒවා හේතුඵල ධර්මානුකූලව හට ගන්නව පවතිනව නැති. ඉතින් ඕක අවබෝධ කරගන්නනේ අවශ්‍ය. මේ රූප ධර්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක් විදිහට දකින්න කියලා. ඉති සමුදයෝ ඉති අත්තංගම. ඉති රූපං මේ මේ තමයි රූප ධර්ම. ඉති රූපස සමුදයෝ. මේක තමයි රූප ධර්ම වල අට ගැනීම. ඉතින් රූපස අත්ංගම මෙහෙමයි මේවා අත්ංගම වෙන්නේ කෙලවර වෙන්නේ අවසන් වෙන්නේ නිමා වෙන්නේ කියලා දැන් මේක තමා තුළින් දකින්න දැන් මේ භාවනාව කියලා කියන්නේ සුතමේ ඥාණයෙන් එහා ගිය එකක් නේ සුතමේ ඥාණයෙන් එහා ගිය එක. ඉතින් ඒක දැනගත්තටමදී දැක ගන්නවා. තමා තුලින් දකින්නවා. මේ මගේ රූප කාය මේක මෙහිමයි ඉතින් හටගත්තේ මේ මගේ රූප කායේ බහිද්දා ටික බාහිර මේ මේ මේ දේවල් තියෙන්නේ මේ දැන් ළඟ තියෙන්නේ මේ දැන් ගෙදර තියෙන්නේ මගේ මේ කාමරේ කුටියේ තියෙන්නේ මේ මගේ රූප කායේ පැවැත්මට කවුරු හරි දීපුවා මම්ම එකතු කරගනිපුවා ඉතින් අපි අහුවොත් ඒව මොකටද මේකට මේකට මේකට කියලා කාමරයට කුටියට ගිහිල්ලා අද බලන්න මේ කාමරයේ කුටියේ තියෙන දේවල් මොකටද තියෙන්නේ කියලා. බහුතරයක් රූපසාය. බාත් รู ම් එකට ගිහිල්ලා බලන්න. කුස්සියට ගිහිල්ලා බලන්න. සේවා ස්ථානයට ගිහිල්ලා බලන්න. හැම තැනම තියෙන අපේ රූපකායට අවශ්‍ය බාහිර දේවල්. සේවා ස්ථානයකට ගියොත් මොකද්ද ඉස්ලාම ඉල්ලන්නේ? කොහොමද තැනක්? මට වාඩි වෙන්න පුටුවක් ඕ මට වැඩ කරන්න මේෂයක් ඕ ඒ මොකටද ඉතින් අපි කියනවා ඉතින් වැඩ කරන්න පුළුවන් ද මේෂයක් පුටුවක් නැතුව කියලා මේ මේෂේ පුටුවේ අවශ්‍ය වුණේ කාටද වැඩේට නෙමෙයි රූපකාය තියාගන්න ඕනනේ රූපකාය ශරීරය තියාගන්න ඕන ඒ ශරීරය තියාගන්න තමයි මේෂේ පුටුව ඕනේ නැත්තම් ඔය ඊට අදාළ රාජකාරියට මේට මේසපුටු ඕනේ නැහැ. ඒ අදාළ කෘත්‍ය කෙරෙන්නේ මානසින්. හැබැයි මම ඒ මං හිතන එක ලියන්න එපා. ඒක කරන්න එපා. ඉතින් ඒකට ඕන කරනවා මේසපුටු ඕන නැත්නම් ඒකට අවශ්‍ය ස්ථානයක්, ඉඩ අවකාශයක් ඕන. උපකරණ ඕන. මොනවා හරි අවශ්‍යයි. තව බාහිර රූප ධර්ම ටිකක් ඕන. දැන් මේවා අකුසල්ද, මේවා පව්ද, මේවා වැරදිද නැත්තම් මේවා ධර්මතාවද? ඉතින් ඕක තමයි ධම්මානුපස්සී විහෙරති කියන්නේ. ධම්මේසු ධම්මානුපස්සී. මේවා ඉතින් ධර්මතා, හේතුඵල ධර්මතා. ඔච්චරයි. ඉතින් ඕවා හසුරුවද්දී එකතු කරද්දී රැස් කරද්දී අපි අපිට අවබෝධය තියෙන නිසා ඕවා ඉතින් අඩු අඩු කරගන්න තරමට, සීමා කරගන්න තරමට, අවම කරගන්න තරමට එක පැත්තකින් පහසුවක් තියෙනවා. ඒ පැත්තත් අපි කරනවා දැන් ප්‍රඥාවන්ත භාවයේ මේ ප්‍රඥාවෙන් දෙකක් කපාගෙන යනවා. තණ්හාවයි අවිද්‍යාවයි කියලා. මේ තණ්හාව පැත්තේ පෙන්වන්නේ ගොඩ වැඩි වෙන එක ස්වභාවය. ගොඩ වැඩි කරන ගන්න ගතිය තණ්හාවේ තියෙන. එතකොට ගොඩ අඩු කරන්න පුළුවන්. අවිද්‍යාවේ තියෙන්නේ ගොඩ වැඩි වීමට වඩා ගොඩ ලොකු වුණත් පුංචි වුණත් උපාදාන කරන ගතිය. තණ්හා මාන දිට්ඨි කරන ගතිය තියෙනවා. ඉතින් අර ගොඩ පුංචි වුණත් වැඩන්නේ අර කොටස කැපුන් නැති වුණා. මොන කොටසද? අවිද්‍යාව කොටස. ගොඩ නම් කෙනෙක්ගේ අඩු වෙන්න පුළුවන්. රූපස්කන්ධේ කුඩා වෙන්න පුළුවන්. පුද්ගලයෙකුට තියෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු අඩු වෙන්න පුළුවන්. ඒක ඉතින් හොඳයි. සමහරුන්ගේ ගොඩ වැඩි වෙන්නත් පුළුවන්. ඒක හේතුඵල ධර්මතාවයක්. ගොඩ වැඩි වෙන එකයි ගොඩ අඩු වෙන එක. අඩු කරගත්ත තරමට Tamanට පහසුවක් දැනේ. ඒක ඉතින් තමාට තමා දැකිය යුතු දෙයක්. හැබැයි මේ අවශ්‍යම දේ අර ඒ පිළිබඳව තියෙන උපාදානේ තණ්හාමාන දිට්ඨියෙන් කිරීම. එතන තමයි ඇත්ත වශයෙන්ම නිවන තියෙන්නේ. නිවන තියෙන්නේ මේ රූපස්කන්ධයේ ප්‍රමාණය අඩුවීම හරහා සිද්ධ වෙන දෙයක් නෙවෙයි. රූපස්කන්ධයේ තියෙන තණ්හාමාන දිට්ඨිය අයින් වීම හරහා තමයි නිවන කියන එක. නිවීම සැනසීම කියන தත්ත්වය ඇති ඒක නිසා අපි රූපස්කන්ධයේ ප්‍රමාණයක් අඩු කරම ওই රූප ධර්ම මහ ගොඩක් අපිට පැවැත්මට ඕනේ නැහැ බලපුවා හොඳට ගැඹුරින් බලපුවා මහ ගොඩක් දේවල් අවශ්‍ය නැහැ ඒත් අවශ්‍ය ඉතින් ඊළඟට මේ ගොඩක් දේවල් අත්හැරලා ටිකක් අපි එකතු කරගන්නවානේ අපි ඒකට කියනවා අත්‍යවශ්‍ය නොවන දේ අයින් කරලා අත්‍යවශ්‍ය දේ විතරක් තියාගන්නවා කියලා අත්‍යවශ්‍ය දේ එතකොට අත්‍යවශ්‍ය දේ අත්‍යවශ්‍ය නොවන මට්ටමේදී අපිට 100ක් තිබුණා කියමු. මේ උදාහරණයක් ඇටියෙ. ඒත් අපි අත්‍යවශ්‍ය නොවන දේවල් අතහැරලා අත්‍යවශ්‍ය දේට ආපුවම දැන් අපිට තියෙන්නේ 25 කීම 75ක්ම අයින් කරා ලොකු රූප ධර්ම ලොකු ප්‍රමාණයක් අපි එතකොට බැහැර කරලානේ. හැබැයි දැන් 125ක් තියෙනවා. ඒ 25ටත් උපාදාන නොවීමයි අත්‍යවශ්‍ය. ඒ ටික අපි පරිහරණය කරන්නේ ධර්මතා මට්ටමේ. ධර්මතා මට්ටමේ මේක මේ රූපකාය පැවැත්මට අවශ්‍ය දෙයක්. ඒක නිසයි මේක මේ මේ විදිහට මේ සකස් කරන්නේ පරිහරණය කරන්නේ භාවිතා කරන්නේ පරික්ෂම් කරන්නේ සංරක්ෂණය කරන්නේ වැඩි දියුණු කරන්නේ ඒ අර්ථයෙන් කියලා ඒක තේරුම් ගත්තම ඇති. එතකොට ඒක ගැන තියෙන්නේ අනිශ්චිත බවක්. හැමතැනම අපි දන්නවනේ මේ අන්තිමට අපි එන තැන අනිශ්චිත. අනිශ්චිත තත්ත්වයක් ඇතිවේ. ඉතින් ඔන්න ඔහොම රූපස්කන්ධය සම්බන්ධයෙන් එහෙමයි තම තමන්ගේ රූපස්කන්ධ දිහා බලන්න. ඒක ලොකු උනත් කමන්නේ පොඩි උනත් කමන්නේ. ලොකු පොඩි එක ගැන අල්ලගන්න එපා දැන් ඒක. ඉස්සර අපි ඕක ලොකු පොඩි එක අල්ලගත්තනේ. එහෙමයි. අර අඩුවෙන් පාවිච්චි කරන කෙනා ගැන අපේ ලොකු කතාවේ වැඩියෙන් පාවිච්චි කරන කෙනා ගැන ඉතින් ඒක නිකන් නරකයි කියලා වගේ කියයි. ඒක ඉතින් අපේ තිබිච්ච අවිද්‍යාව ඉතින්. අපිට ප්‍රශ්නයක් නැහැ කෙනෙක් ලොකුවට පාවිච්චි කරත් පොඩියට පාවිච්චි කරත් මෙතෙන්දී අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ධර්ම මාර්ගයට ප්‍රවේශ වුණාම අපි ඔය ලොකු පොඩි දීගං අනුන්තූලං සුභාසුභං ඒවා මේ යම් තැනක නතර කෙරුවද අන්න එතන නිවන ඒක නිසා ලොකුවට තිබුණත් පොඩියට තිබුණත් කමක් නෑ. ඉතින් ඒවා ධර්මතාවක් හැටියට තේරුම් ගන්න. එච්චරයි. ලොකු එකත් උපාදාන කරන්නේ පොඩි එකත් උපාදාන කරන්නේ තමන්ගේ. අනුන්ගේ එකත් එහෙමයි. දැන් අපි ඔය අල්පේච්ඡතාව කියලා එකක් කතා කරනවා. අල්පේච්ඡතාව කියන එක අපි හිතන්නේ බඩු අඩු වැඩ අඩු ඒ පැත්තට දාලා තමයි අපි අල්පේච්ඡ කියන වචනේ පාවිච්චි කරන්නේ. නමුත් ඔතන තියෙන්නේ අප්පිච්ච ඉච්ඡාව තියෙන. මානසික කාරණයක් අප්පිච්චතාව කියලා කියනවා. ඉච්ඡාව ඒ ඒ දේවල් පිළිබඳව තියෙන අපේක්ෂාව අඩුයි කියන එක. ඉච්ඡා කියන්නේ අපේක්ෂානේ අපි ඔය සංඥා භාවනා කතා සංඥා දස සංඥා කතා කරද්දී ඒක කතා කරයි. අනිච්චා සංඥා කියලා එකක් කතා කරා. ඒකට අපිච්චතා කියලා කියන්නේ වැඩ අඩුයි බඩු අඩුයි කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් විග්‍රහ කරන්නේ එහෙමයි අපේ උඟක් විස්තරවල. වැඩ ගොඩක් තියෙන්නත් පුළුවන් බඩු ගොඩක් තියෙන්නත් පුළුවන් හැබැයි ඒවා පිළිබඳව තියෙන අපේක්ෂා අඩුයි මුලදී අපිච්චයි ඊළඟට අන්තිමට තමයි අර අනිච්චා වෙන්නේ ඒක මුලදී මුලදී මහේච්ඡතාවේ ඉන්නේ අපි මහේච්ඡතාවේ ඊළඟට අපිච්චතාවයට එනවා ඊළඟට අනිච්චා තත්ත්වයටපත් වෙනවා මේක ක්‍රමයෙන් සිද්ධ වෙන දෙයක්. මුලදී අපි මහිච්ඡානේ. ගොඩාක් දේවල් රූප ධර්ම ගොඩාක් ඕන අරක ඕන මේක ඕන. ඇයි ඒක ඕනේ නැත්තේ කියලා? ඉතින් මේ මම මේ පහුගිය දවසක අපේ මේ මම දන්නේ ඒක දැකලා තියෙනවද කියලා මේ කිසියම් වෙළඳ දැන්වීමක් ප්‍රචාරණය කරන එක ඉතින් මේ මම මේ දෙන්න ගත්තට ඒක මේ ඒක මේ වෙනත් වෙළඳ ප්‍රචාරක වැඩක්. මොකද එක්කෙනෙක් මේ පිහි ගොඩක් කරයි යන. ඉතින් මොකටද ওই පිහි ගොඩක්? ඉතින් මේක අහවල් එක කපන්න මේ පිහිය, මේක කපන්න මේ පිහිය, මේක කපන්න මේ පිහිය. ආදී වශයෙන්. ඉතින් තව එක්කෙනෙක් ඉතින් අර යහනේ ඉතින් එක පිහියක් තිබ්බම මදිද? ඊට පස්සේ අනිත් එක්කෙන ආලේපන ගොඩක් කරගෙන යනවා. අපේ අහවල් කැක්කුමට මේක, මේ කැක්කුමට මේක, මේ කැක්කුමට මේක කියලා. ඉතින් මේ පස්සේ අනිත් එක්කෙනා කියන මේ ඔක්කොම කැක්කුම් වලට එකක් තියෙනවා ඒක ගන්න කියලා. මේක වෙනද දැන්නීමක්. සමහරවිට මේක දැකලා ඇති. ඉතින් අර මුලදී අර මහිච්ඡාව තියෙනවා අවිද්‍යාව අවිද්‍යා කාලේ. ගොඩාක් දේවල් ඕන පස්සේ ඒක අප්පිච්ච වෙනවා. ඉච්ඡාව නැතුව නෙමෙයි එතන. ඉච්ඡාව තියෙනවා. අප්පිච්ච කියන තැන ඉච්ඡාව තියෙනවා හැබැයි අඩුයි. එයාට තේරෙනවා මේක මේ මේ මේ මේ ගොඩක් ඕනේ නැහැ මේ මේ ටික තිබ්බම ඇති. කියලා. ඒකෙත් තව ඉස්සරහට ඉස්සරහට යනකොට තමයි අර අපි අනිච්චාවෙන්. ඉච්ඡාව නැති තැන තියෙන. එතකොට ද්‍රව්‍ය භාණ්ඩ වස්තු තියෙනවා පාවිච්චි කරනවා. හැබැයි ඒ පිළිබඳ අපේක්ෂා රහිතය. බලාපොරොත්තු රහිත වෙලා තමයි ඒක එතන ඉඳලා ඉස්සරහට යන්නේ. ඉතින් ওই විදිහට රූපස්කන්ධයේ ප්‍රමාණය අඩුවීම නෙවෙයි වැදගත් වෙන්නේ. ක්‍රමයෙන් අර ඒ පිළිබඳව තියෙන උපාදානය ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ලිහිල් වීම අඩු වෙලා යෑම තමයි වැදගත් වෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ ධම්මානුපස්සනාවේදී බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ මේ ස්කන්ධ ධර්ම හේතුඵල ධර්මතා හැටියට. හේතුඵල ධර්මතා හැටියට. ඉතින් ඒවා ගොඩ ගොඩ හැදෙන. ඉතින් අපි ඒව දකින්නේ ධර්මතා විදියට. ඊට පස්සේ මේ ධර්මතා රූප ධර්මතා ඇසුරෙන් තමයි නාම ධර්ම ටික පටන් ගන්න. වේදනා, මේ සංඥා, චේතනා පස්ස මනසිකාර කියලා නාම ධර්ම පෙන්වන්නේ. කඳු දක්වනකොට වේදනා සංඥා සංකාර විඥාන කියලායි කඳු දක්වන්නේ. අර නාම ධර්ම ක්‍රියාත්මක වීමෙන් කඳු හැදෙනවා. දැන් අතන තිබුණ ඒවා සමහර ඒවා මෙතෙන්ට එනකොට කඳු හැටියට දක්වන්නේ නැහැ. දැන් පස්ස කන්දක් හැදෙන්නේ නැහැ. පස්ස කඳු හැදෙන්නේ නැහැ. නමුත් නාම ධර්ම මට්ටමේදී පස්සය පෙන්වනවා. මනසිකාර කඳු හැදෙන්නේ නැහැ. ඒක නිසා මනසිකාර කණ්ඩක් පෙන්වන්නේ නැහැ. රූප කණ්ඩක් පෙන්වනවා, වේදනා කණ්ඩ පෙන්වනවා, සංඥා කණ්ඩ පෙන්වනවා, සංකාර කණ්ඩ පෙන්වනවා, විඥාන කණ්ඩ පෙන්වනවා. ඒතකොට නාම ධර්ම වලදී පෙන්නපු වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒවායින් පස්සයි මනසිකාරයි දෙක අයින් වෙනවා අයින් වෙනවා කියලා කියන්නේ ඒවා කඳු හැදෙන්නේ. අනිත් නාම ධර්ම වලින් කඳු හැදෙනවා. දැන් වේදනා කන්ද හැදෙනවා. විඳින්න විඳින්න විඳින්න විඳින්න මොකද වෙන්නේ? ඉතින් විඳ ඒ විඳින් විඳනයන්ට කැමැති බවක් සමහර විඳනයන්ට සුඛ වේදනාවන්ට මනාප බවක් කැමැති බවක් පෙන්නනෝ ඒක ස්වභාවිකයි. දුක් වේදනාවට අකමැති බවක් අමනාප බවක් පෙන්වන එක ස්වභාවිකයි. මේ මනාප අමනාප දෙක අකුසල් එහෙම නෙමෙයි. ස්වභාවික තත්ත්වයන්. අපි ඒක කාමච්ඡන්ද ව්‍යාපාදවලදී කතා කරුවා. නැඹුරුතාවය සහ ප්‍රතික්ෂේප කරන ගතිය මනස. එතකොට මේ වේදනාවේදී ওই ලක්ෂණ පෙන්වනවා. එතකොට මොකද වෙන්නේ? අර සුඛ වේදනාවත් සුඛ වේදනාවට අදාළ දේවල් ආපහු රැස් කරන්න පටන් ගන්නවා. දැන් මට මේ මං වාඩි වෙලා ඉන්න කොහෙද හරි මට වාඩි වෙලා ඉන්න පහසු ආසනයක් ලැබුණොත් මම ඒකේ වාඩි වෙලා ඊට පස්සේ මම බලනවා මමත් ඒ වගේ පහසු පුටුවක් ගන්න ඕන. දැනට මම වාඩි වෙලා ඉන්න පුටුව පහසුයි. ඒ නිසා එහෙම පුටුවක් ගන්න ඕන කියලා හිතෙනවා. හිතෙනවා ඒක. මොකද ඒක ආවේ අර සුඛ වේදනාවෙන් ආවේ. සුඛ වේදනාව විඳීමේලා ආපහු එකතු කරන්නේ රූප ධර්මයක් වෙන්න පුළුවන්. දැන් පුටුව නාම ධර්මයක් නෙවෙයිනේ. ඒක මේ ලී කැලි ටිකක් අමුණලා තව නව මොන හරි භෞතික දේවල් ටිකක් එකතු කරලා අමුණපු යම්කිසි රූප ධර්මයක්නේ. හැබැයි රූප ධර්මයේ ඇසුරෙන් කිසියම් වින්දනයක් ලැබුවා. ඒ වින්දනය අඳුනගත්තා. වේදනා සංඥා. ඊළඟට චේතනා. ඒකට තමයි සංකාර කියන්නේ. චේතනාවක් ඇති වුණා මම මෙහෙම පුටුවක් ගන්න ඕනේ. මේ පුටුව මගේ එකට වැඩිය මේක හොඳයි. මගේ කාර් එකට වැඩිය මේ කාර් එක හොඳයි. මගේ ගෙට වැඩිය මේ ගේ හොඳයි. නේ දැන් මම වැඩ ගන්න තැනට වැඩිය මෙතන හොඳයි ඉතින් දැනිලා මොකක් හරි අර ඉතින් ඒක හරි ස්වභාවික සංසිද්ධිය අරකට වැඩිය මේක හොඳයි කියන එක ඉතින් යාතක ඒක තමන් පාවිච්චි කරන එකට වැඩිය තව පහසු එකක් තියෙන්න පුළුවන් නේ මොකද බැරි තියෙන්න පුළුවන් ඒතෙන්ට යනවා ඒකයි මේකේ ලක්ෂණය අන්න එහෙම ස්වභාවයක් තියෙනවා ඉතින් ওই විදිහට අර රූපකායේ පැවැත්මට අවශ්‍ය දේවල් විඳිනවා හඳුනා ගන්නවා ඒ පිළිබඳව හිතනවා එහෙමයි වේදනා සංඥා චේතන නැත්නම් වේදනා සංඥා සංකාර සංකාර කියන්නේ චේතනාවලටනේ දැන් අපි ඒක දන්නවනේ සංකාරය චේතනය දෙකක් නෙමෙයි චිත්ත සංකාරය චේතනය කියලා කියන්නේ එකක් එතකොට දැන් රූපස්කන්ධයක් ඇති කල්හි ඉමස්මින් සති මොනවාද තව තියෙන්න පුළුවන් වේදනා සංඥා සංකාර විඳීම හඳුනා ගැනීම සිටීම තියෙන්න පුළුවන් නේ හැබැයි ඒක සත්‍යය තුළ විතරයි දැන් බාහිර රූපස්කන්ධක් තියෙනවනේ අඹ ගහ තියෙනවා මෙතන මේ කොස් ගහ තියෙනවා. මෙතන පුටුව තියෙනවා. මේ පරිගණකය තියෙනවා. මේ ටෙලිෆෝන් එක තියෙනවා. දැන් ඒගොල්ලෝ වෙන වෙන දේවල් හඳුනා ගන්නවාද ඒවා ගැන හිතනවාද ඒවා විඳිනවාද එහෙම විඳීම හඳුනා ගැනීම හිතීමක් නැහැ රූප රූප රූප ධර්ම තිබුණාට ඒවා රූපක් ඛණ්ඩ කියලා කියන්න අපි ටිකක් මැලි වෙනවා ධර්මයේදී අපි ඒක නිසා ඒවට කියන්නේ රූප ධර්ම කියලා. මේ තියෙන අඹගහ රූප ධර්මයක්. මේ තියෙන පුටුව රූප ධර්මයක්. මේ පරිගණකයේ මේ දුරකථනය මේ පෑන මේ මල්වට්ටිය මේවා රූප ධර්ම. ඒ ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒ ඒවා වශයෙන් තව දෙයක් හඳුනාගන්නේ නැහැ. ඒ දේ මට ඕනයි කියලා හිතන්නේ නැහැ. එහෙම ස්වභාවයක් නෑ. එහෙනම් එතන රූප ධර්ම තිබුණට රූපස්කන්ධයක් වශයෙන් වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ ගොනුවීමක් පෙන්눔 කරන්නේ නැහැ. එතකොට මේ සත්‍යය තුල තමයි රූපස්කන්ධය පදනම් කරගෙන වේදනා සංඥා සංකාර නැත්නම් වේදනා සංඥා චේතනා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ ක්‍රියාත්මක වීමත් එක්ක තමයි කන්ද හැදෙන්නේ. මේ විඳිනකොට විඳිනකොට විඳිනකොට තව තව විඳින්න ඕන වෙනවා. විඳපු දේ මතක තියාගන්නවා. මතක තියාගෙන සුඛ දේවල් නම් ඊට අදාළ දේවල් එකතු කරනවා, රැස් කරනවා. ආවල් එක හොඳයි, ආවල් එක ෂෝක්, ඒක පහසුයි, ඒක වඩා හොඳයි, ප්‍රයෝජනවත්, ලේසි, පහසුයි, හොඳයි කියලා අපි එකතු කරනවා. ඒ සුඛ වින්දනය එකතු කරන එක පැත්තකින් සුඛ වින්දනයට අදාළ දේවල් බාහිරින් ද්‍රව්‍ය භාණ්ඩ වට්ටු නැත්නම් අපි භාණ්ඩ හා සේවා කියමු එකතු කරන එක. එහෙමනේ ස්වභාවය. වවනවා, නිර්මාණය කරනවා, සකස් කරනවා, එකතු කරනවා, ගොනු කරනවා. ඒ මොනවාද? ඒ සඳහා වෙන දෙයක් නෙවෙයි. ලෝකේ පංචස්කන්ධයේ පිටින් මොකක්වත් නැහැ. කිරීම විදස් විදස් කිරීම මොකවත් නැහැ. නිඳිනවා. ඉතින් හඳුනා ගන්නවා. නින්දම හඳුනා ගන්නවා මේක සුඛයි මේක දුක්ඛයි කියලා. ඉතින් සුඛ එක එකතු පිට්ටු කරගන්න බලන දුක්ඛ එක තල්ලු කරන්න බලන. ඒක තමයි ඉතින් හඳුනා ගැනීමත් එක්ක සිද්ධ වෙන දේ. ඊළඟට මේ තල්ලු කරන්නේ කොහොමද, කිට්ටු කරන්නේ කොහොමද කියලා හිතන්නත් ඕනනේ හිතන්න පටන් ගන්න. ඒක තමයි සංකාර නැත්නම් චේතනා. හරිම ස්වභාවික සංසිද්ධියක් යන්නේ. ඕක ස්වභාවික සංසිද්ධියක් නැත්නම් ධර්මතාවයක් විදිහට දකින්න බැරි වුණාම තමයි අපිව සංසිද්ධියක පටලැවිලි හදාගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධම්මේසු ඔය ටික ඇතුලේ තමයි අපිත් ඉන්නේ. බුදුහාමුදුරුත් ඉන්න ඔය ටික ඇතුලේ රහතන් වහන්සේලා ඔක්කොමලා ඉන්න ඔය ටික ඇතුලේ තමයි. ඒගොල්ලන්ට රූපස්කන්ධයක් තියෙනවා. ඒගොල්ලෝ ඒව විඳිනවා. හඳුනා ගන්නවා. හිතනවා. හැබැයි ඉතින් හඳුනා ගැනීමේ සහ සිටීමේ වෙනසක් ඇති. ඉඳීමේ නම් කිසිම වෙනසක් නැහැ. නමුත් අඳුනා ගැනීමේ සහ සිටීමේ වෙනසක් තියෙනවා. සාතන්නාංශේ ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ දෙක වෙනස් වෙනවා. අපි කියවනේ අර ක්‍රමයෙන් වෙනස් වෙන ධර්මතා තුනයි කියලා. වේදනා චේතනා සහ මානසිකාර. මේ වේදනා නෙමෙයි සංඥා, චේතනා සහ මානසිකාර. හඳුනා ගැනීමයි, සිතීමයි, මෙනෙහි කිරීමයි තුනේ වෙනසක් වෙනවා වෙනසක් කෙරෙනවා මේ ආර්ය ප්‍රතිපදාවේ. ඒ වගේ අකුසල මට්ටම කුසලයට හැරෙනවා. ඉතින් ඒ වෙනස් වීම පවා අපි දකින්නේ ධර්මතා හැටියට. ඊට අදාළ ප්‍රඥාව ඇති කලෙහි ඒ වෙනස් වීම සිද්ධ වෙනවා. දැන් ওই විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුන. ඊළඟ විඥාන ස්කන්ධයට ගිහිල්ලා බැලුවොත් විඥානන ගතිය. ඒකත් එහෙමයි ඒක ස්වභාවික දෙයක්. අපි කියවනේ ඒක තියෙන්නේ අර ඒ කියන්නේ අර සංඥා එකේ වර්ධනීය අවස්ථාවක් කියලා. මුලදී තියෙන නිකන් යාන්තම් දැනෙන ගතිය. ඊට පස්සේ ඇහැ හැදුනම කන හැදුනම නාසය දිවකය හැදුනයින් පස්සේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන් වෙන් වෙන් කොට හඳුනා ගැනීමේ හැකියාව ඇති තවත් ටිකක් ඉස්සරහට ගියාම මේ හඳුනා ගැනීම තව ටිකක් සංකීර්ණ වෙනවා, පුළුල් වෙනවා. අර කුඩා ළමයා තමන්ට අවශ්‍ය දේ හඳුනා ගන්න. තමන්ගේ රූප කායට අවශ්‍ය අපි කිව්වා වතුර. අම්මා වතුර පොවලා ඊට පස්සේ වතුර බොනකොට එයා ආ වතුර වතුර වලින් වින්දනයක් ලැබලා ඒක අඳුන ගන්නවා. ඒකට අදාළ මේ වතුර තමයි පිපාසයට බොන්නේ කියලා. මොකද එයාගේ විපාසයේ සංසිඳෙන වතුර බීවා පහසුවක් දැනෙනවා. ඊට පස්සේ වතුර අඳුන ගන්න සුඛ වේදනාවක් විඳින්නේ. ඊට අදාළ දේ හැටියට අඳුන ගන්න. එතකොට එයා එතනින් පස්සේ පිපාසයේ නැමැති දුක් වේදනාව එන හැම මොහොතකම එයාට කල්පනා වෙනවා වතුර තමයි බොන්න ඕනේ. ඉතින් අම්මගෙන් වතුර ඉල්ලන. එතකොට ওই විදිහට දැන් අර විඥාණය ක්‍රමයෙන් ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒක ඊට පස්සේ වතුර තියෙන තැන දන්නවා වතුර කොහොමද ගන්න ඊට පස්සේ පිරිසිදු වතුර අපිරිසිදු වතුරක් දන්නවා බොන වතුර මොනවද බොන්නේ නැති වතුර මොනවද කියලාත් දන්නවා තවත් ඉස්සරහට එන වර්ධනය වුණා බොන වතුර හදාගන්න විදිය දන්නවා කොහොමද ජල පිරිපාදු කරන්නේ ඒවත් ඔක්කොම දන්නවා. තව තව දන්න දන්න දන්න දන්න දන්න. විඥානේ ඔන්න වර්ධනය. විඥානනේ පජානනේ වෙනවා. නේ? අභිජානනේ වෙනවා. පරිජානනේ දක්වාම ඉතින් මේ විඥානේ වර්ධනය. ඉතින් විඥානනේ කරගත්ත දේවල් ඔක්කොම ගොඩ ගැහෙනවා. ඒත් ඉතින් මම මේක දන්නවා, අරක දන්නවා, මේකත් දන්නවා, ඒකත් දන්නවා. දන්නවා, දන්නවා, දන්නවා, දන්නවා, දන්නවා, දන්නවා, දන්නවා. ඔන්න විඥාන කන්ද. ඊට පස්සේ දැන් අපේ මට්ටමේදී ඇහුවොත් අරක දන්නවා මේක දන්නවා ඒක දන්නවා විතරක් නෙමෙයි. තවත් ගැඹුරු දේවලුත් දන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මොනවාද? අනිත්‍ය බව දන්නවා. අනාත්ම බව දන්නවා. විපරිණාමතාව දන්නවා. සමුදය වය දන්නවා. පටිච්ච සමුප්පන්න ධර්මතාවය දන්නවා. කර්මය දන්නවා. ඵලය දන්නවා. දුක්ඛ සත්‍යය දන්නවා, සමුදය සත්‍යය දන්නවා, නිරෝධ සත්‍යය දන්නවා, මාර්ග සත්‍යය දන්නවා. හේතුඵල ධර්මතාවය දන්නවා, දන්නවා, දන්නවා, දන්නවා, දන්නවා. දැන් තවත් දේවල් දන්නවා. ඉතින් මොකද ඉතින් ඒකත් ධර්මතාවය. ඒ විඥානේ පුළුල් වෙන හැටි බලන්න. විඥානේ පුළුල් වෙන. ඉතින් විඥානේ පුළුල් වෙන්නේ මොකක් ඇසුරෙන්ද? නාම රූපය ඇසුරෙන්මයි. ආ එතනින් එහාට යක් විඥානේට එතනින් එහා දෙකකින් පුළුල් වෙන්න බෑ විඥානේ. ඥානෙ මේ තියෙන නාම රූප ධර්ම ඇසුරෙන්ම මේක වර්ධනය වෙලා වෙලා වෙලා වර්ධනය වෙන ක්‍රමයකින්. දැන් අන්න ක්‍රමයෙන් ක්‍රමයෙන් විඥාණය අර මේ රූප වේදනා සංඥා සංකාර තුලින් අපි උපන්න කියලා කියමු අපි. නැත්තම් මේ නාම රූප වලින් උපන්න විඥානේ නාම රූප හඳුනගන්න. හඳුනගෙන ඉතින් එයාගේ පැවැත්මට නාම රූප ටිකම මෙහෙම රූපවල පැවැත්ම එයා දැනගන්න රූපස්කන්ධය අවශ්‍යයි. එහෙනම් රූපස්කන්ධයේ පැවැත්මට අවශ්‍ය දේවල් ටික විඥානයේ වෙන් වෙන් කොට හඳුනා ගන්න. හඳුනගෙන ඒව කොහොමද වැඩි දියුණු කරන්නේ? ඒව කොහොමද සංවර්ධනය කරන්නේ? ඒව කොහොමද සංරක්ෂණය කරන්නේ? ඉතින් විඥානයේ වැඩ ඉතින්. ඒ විඥාණයෙන් අහුවොත් මොකටද මේ රූප ධර්ම සංවර්ධනය කරන්නේ, සංරක්ෂණය කරන්නේ, වැඩි දියුණු කරන්නේ? ඉතින් ඒක අවශ්‍යයි. මොකටද? රූපස්කන්ධය පැවැත්මට අවශ්‍යයි. ඊට පස්සේ <clears throat> වේදනා සංඥා සංකාර ආදී දේවල් වලට අදාළ දේවල් විඥානේ ගන්නවා. විඥානේ ගන්න. ඉතින් ඒවත් එකතු කරන, රැස් කරන, දියුණු කරන, සංවර්ධනය කරන, වැඩි කරන, සුරක්ෂණය කරන, පවත්වගෙන යන ඒක කොහොමද යන්නේ? අන්තිමට අර විඥානයේ මහා කඳු තව අර අර කඳු හතරයි විඥාන කන්දයි කඳු පහයි පංචස්කන්ධ. ඉතින් ඕක හරි ස්වභාවික සංසිද්ධියක් ධර්මතාවක්. ධර්මතාවක්. එහෙමයි. ඒ අන්තිමට මේ ධර්ම මාර්ගයේදී පෙන්නනෝ නැත්තම් ප්‍රඥාව දියුණු කරනකොට කරනකොට පේන්න පටන් ගන්න විඥාණයට තමන්ම හදනවා යමක් කියලා. විඥානයේ විසින්ම යමක් හදනවා කියලා මේ ලෝකයේදී මේ මේ ජීවිතයේදී කලින් ජීවිතය ගැන හිතන්නත් එපා මෙතෙන්දී අනාගතය ගැන හිතන්නත් එපා මේ ජීවිතයේදීම මේ විඥාණය යම් යම් දෙයක් කරනවා ඊළඟට ඒකට තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්න උපාදාන වෙන බවත් මේ දකින්නවා විඥානය. මම්ම හදලා මම මේ ගැන ආඩම්බර වෙනවා මම මේ ගැන ඉරිසියා කරනවා මම මේ ගැන තරහ වෙනවා මම මේ ගැන උපාදාන කරනවා ආශා කරනවා ප්‍රතික්ෂේප කරනවා කියලා ඕකත් දකින්න පටන් ගන්න විඥානය ඊට පස්සේ දකින්නවා ඒ ආශා කිරීමෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් දුකත් හදනවා කියලා තමන්ම. කවුද මේ හදන්නේ? විඥාණයම. බලන්න විඥාණයේ වැඩ. එයා කඳු හදනවා. කඳු හදලා ඒවට තණ්හාමාන දික්ටි කරලා ඒ තණ්හාමාන දික්ටි වලින් දුක් විඳින්න පටන් ගන්නවා. ඒකයි ස්වභාවය. ඕක තමයි ඊටාම තියුණු විදිහට මදුපිණ්ඩික දේශනාවේ ඇතුළත් වෙන්නේ චක්කුංජ පටිච්ච රූපේච උපපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පසවච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤීයේසු රූපේසු සෝත විඤ්ඤීයේ ශබ්දේසු ගාන විඤ්ඤීයේසු ගන්ධේසු ජීවා විඤ්ඤීයේසු රසේසු කාය විඤ්ඤීයේසු පොට්ටබ්බේසු මනෝ විඤ්ඤීයේසු ධම්මේසු කියලා. ඔන්න ඔය සංකීර්ණ ක්‍රියාවලිය. තාම කෙටියෙන් පෙන්නනෝ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් විඥාණයට ওই ටික තේරෙන්න පටන් ගන්නවා. අර වැරද්ද කෙරුව එක්කෙනාටම වැරද්ද තේරෙනවා. අපි ඒක වැරද්දයි කියලා දැන් කියන්නේ නැහැ. අපි කියන්නේ ධර්මතාව. ධර්මතාවටම ධර්මතාව තේරෙන්න පටන් ගන්නවා. විඥානය කියන්නේ ධර්මතාවයක් නේ. මේ විඥාණයට තේරෙන්න පටන් ගන්න මේ රූපකන්ධ ස්වභාවිකයි, වේද රූපයේ ස්වභාවිකයි, වේදනාව ස්වභාවිකයි, සංඥාව ස්වභාවිකයි, සංකාරය ස්වභාවිකයි. මේ ස්වභාවික දේවල් ටික කඳු හැදෙනවා. ඒගොල්ලන්ගේ උමනාවටම කඳු හැදෙනවා. ඊට පස්සේ කඳු හදාගෙන මේ කඳ උපාදාන කරගන්නවා. මේක මගේ මමයි හැදුවේ මට ඕන හැටියට තියෙන්න ඕන මං කැමති තාක් කාලයක් තියෙන්න ඕන මෙහෙම මෙහෙම වෙන්න ඕන මේ මේ ආකාරයෙන් වෙන්න ඕන කියලා අර කඳු උපාදාන කරගන්න. උපාදානය ධර්මතාවය. කඳු ධර්මතා කඳු උපාදාන වීමත් ධර්මතාවක් ඊළඟට උපාදාන වීම නිසා ඇති වෙන දුක ඒකත් ධර්මතාවය. හේතුඵල නෙමෙයි. කඳු හැදීම හේතුවක ඵලයක් නේ දැන් අපිට ඒක තේරෙනවා. කඳු වලට නංගන් වටිනාකම් දීලා ඒ කඳු උපාදාන කිරීම. ඒකත් හේතුඵල ධර්මතාවයක් නේ. ඒකත් හේතුඵල ධර්මතාවය. ඊළඟට ඒ උපාදාන නිසා නැත්තම් ඒ කෙලෙස් නිසා දුක ඇති වෙන එක. ඒකත් හේතුඵල ධර්මතාවය. ඒ අන්තිමට විඥානේ ওই ටික ඔක්කොම දකිනවා. Taman ආපු ගම මග මුලේ ඉඳලා අග දක්වා දකින. දැකලා දැන් ඔන්න ওই මට්ටමට ආපුවාම අර විඥාන නෙමෙයි. පඤ්ඤාත් නෙමෙයි. අභිඥා පරිඥා මට්ටමේ දැන් ඉන්නේ. දැන් මොකද මෙයා කරන්නේ? දැන් මෙයා මේ ටික කපලා දානවා. කඳු හැදිල්ල. ඉතින් ස්වභාව ධර්මයක් හැටියට පිළිගත්තම එතන ඉවරයි. ඒ කැපිල්ල ඉවරයි. කඳු හේතුඵල ධමයක් හැටියට තේරුම් ගන්නවා, පිළිගන්නවා, පාවිච්චි කරනවා. ඉවරයි කඳු ප්‍රශ්නේ. ඊට පස්සේ ওই කඳු වලට නංගන් වටිනාකම් දීලා නංගන් වටිනාකම් දීම ඒකත් ධර්මතාවයක් හැටියට දැකලා ඒක එහෙමම අතහරින. ධර්මතාවයක් හැටියට දකිනවා දැනගන්නවා දැකගන්නවා පිළිගන්නවා භාවිත කරනවා. ඊට පස්සේ කඳු වලට උපාදාන වීම තණ්හාමාන දිට්ඨි කිරීම ඒකත් ධර්මතාවයක් හැටියටම දකිනවා. දැකලා ඒකත් දැනගන්න දැකගන්න පිළිගන්න භාවිත කර. භාවිතයේදී තියෙන්නේ ඉතින් ඒක අතහැරලා දාන්න. තණ්හාමාන දිට්ඨිය අතහැරලා දාන්න. මේක. අනිශ්චිත වෙනවා කියන්නේ ඒකයි. අනිශ්චිත කියන එක ටිකක් සංකීර්ණ එකක්. ඊට පස්සේ ඊට පස්සේ ධර්මතා ওই විදිහට අවබෝධ කරගෙන තේරුම් ගන්න අන්තිමට මේ සමස්ත ක්‍රියාවලිය ම ධර්මතාවක් හැටියට දකින්න. දැකලා ඉතින් ඒක ගැන අනිශ්චිත වෙනවා. අනුපාදාන වෙනවා. මේක යම් ප්‍රමාණයකට යයි මරණය දක්වා අපේ අපි හැමෝගෙම ජීවිතේ ඔය පංචස්කන්ධ නැහැ කිව්වොත් ඒක බොරු. ඒවා ඒවට ඒවා විදිහට යන්න අපි ඉඩ අරිනවා. රූපස්කන්ධයට ඔහොම යන්න ආරෙ. ආව වගේම යන්න කියලා අපි ඉස්සරහ පැත්තේ දොරයි පස්ස පැත්තේ දොරයි දෙකම ඇරලා තියෙනවා. ආවද මෙහින් යන්න. වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ වලටත් එහෙමම තමයි. ආව වගේ යන්න දෙනවා මෙතන නවත්ත ගැනීමක් නැහැ. මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට මේ කන්ද පබ්බේදී අපිට කියන්නේ මේ ඛණ්ඩ පිළිබඳ සතිමත් නේ. දැන් සතිපට්ඨාන දේශනාවට ඇතුලේ සතිපට්ඨානයේ ඇතුළතනේ මේවා ගෙනල්ලා තියෙන්නේ. සිහිනුවන පවත්වන්නේ නැති තාක්කල් මේවා ප්‍රශ්න. මොනවාද ප්‍රශ්න? පංචස්කන්ධයේ ප්‍රශ්න. පංචස්කන්ධයට උපාදාන වෙලා ඒවට වටිනාකම් දීලා නංගන් දීලා අගයන් ආඩම්බරයන් දීලා මම කියලා මගේ කියලා තේම් ප්‍රශ්නයක්. නමුත් මේක ධර්මතාවක් විදියට දැක්කම ධර්මතාවක් හැටියට පිළිගන්නකොට තේරුම් කරගන්නකොට එතන ප්‍රශ්නයක් නැහැ. එතන ගැටලුවක් නැහැ. ඒක කොහොම හටගත්තද කොහොමද පවතින්නේ කොහොමද නිමා වෙන්නේ කියන එක ප්‍රත්‍යක්ෂය දන්න. එහෙනම් ඉතින් මතන මොකොත් රණ්ඩු කරගන්න කොරල්ලන්න දෙයක් මේකේ නැහැ. හටගත්තා පවතිනව නැති වෙනවා. ඉතින් ඕකට එහෙම ඉඩ දීලා නිකන්. ඒ කියන්නේ අනිශ්චිත කියන්නේ. හට ගැනීම පිළිබඳ අපිට ප්‍රශ්නයකුත් නැහැ. පැවතීම පිළිබඳ ප්‍රශ්නයකුත් නැහැ. නිමාවීම පිළිබඳ ප්‍රශ්නයකුත් නැහැ. දැන් අපි දන්නවා හටගන්නේ මෙහෙමයි. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම රූප ධර්මයේ කියන්නේ මේකයි මේක හටගන්නේ මෙහෙමයි පවතින්නේ මෙහෙමයි අවසන් වෙන්නේ මෙහෙමයි ඉතින් කලින් අපි සමහර රූප ධර්ම වල හටගන්නවට කැමති නැහැ සමහර ඒවා පවතිනවට කැමති නැහැ. සමහර ඒවා නැති වෙනවට කැමති නැහැ. සමහර වෙලාවට සමහර රූප ධර්ම ඇති වෙන්නට කැමති, පවතිනවට කැමති, නැති වෙනවට කැමති. ඉතින් ඔය කැමැත්ත අකමැත්ත දාගෙන, සංකල්ප දාගෙන මහ රණ්ඩුවක්, මහ පටලැවිල්ල, මහ අවුලක්. දැන් අපිට ඒ අවුල නැහැ. අජ්ජත් වශයෙන් හෝ බහිද්ධා වශයෙන් මේ රූප වේදනා සංඥා සංකාර කියන කඳු පහ මෙහෙම හටගත්ත මෙහෙම පවතිනවා මෙහෙම නැති වෙනවා. ඉතින් අපි ඕකට ඉඩ දීලා නිකන්. ඉතින් ඔතෙන්ට එනකොට අර කඩුව බාහිරින් කපන්න ඕනේවා කපලා ඉවරයි. දැන් කඩුවට ඉතුරු වෙන්නේ එයා කපා ගන්න. එයාත් කැපුවොත් තමයි කඩුවෙන්ම කඩුව කැපුවොත් තමයි මේ වැඩේ අවසන් වෙනවා. මේක ටික හරි සංකීර්ණ. අර කඩුවෙන් බාහිර ඒවා කපනවායි කියන එක හිතා ගන්න පුළුවන්, කරන්නත් පුළුවන්. කඩුවට කිව්වොත් දැන් ඔයාගේ බාහිර වැඩ ඔක්කොම ඉවරයි. දැන් ඔයාට තව එක වැඩක් තියෙනවා. ඒක කරන්න ඕන මොකද්ද? ඔයා ඔයාව කපා ගන්න. එතකොට තමයි වැඩේ ඉවර වෙන්නේ. ඒක තමයි හිතාගන්න බැරි. ඉතින් ඒක තමයි මේ නිවන මේ අවසානය මේවා අපි ඔක්කොම දකිනවා අර ප්‍රඥාවෙන් අර තියුණු කඩුවකින් මේවා කපන්න වගේ කොම් ප්‍රඥාවෙන් දැකගෙන දැකගෙන දැකගෙන දැකගෙන දැකගෙන එනවා ඇවිල්ලා ඇවිල්ලා මේ විඥානේ වඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා දක්වාම එනවා පරිඤ්ඤා දක්වා එනකොට අර තියුණු කඩුව සියල්ල කපලා බිම හෙලපු කඩුව විතරක් ඉතුරු වෙනවා. ඉතින් ඒකත් අපි තණ්හාමාන දික්ක හැටියට ගන්න. ඒකත් ඇති වෙලා නැති වෙලා ඇති වෙලා පැවතිලා ඇති වුණා වගේම පැවතුණා වගේම නැති වෙලා ඒකටත් ඒකම දෙනවා. ඒ කඩුවෙන් ඒ කඩුවම කපලා දානවා. අවසන්යි. ඒ වගේ දෙයක් මෙතන තියෙන්නේ. ධර්මතා ධම්මානුපස්සී විහෙරති කියලා කියන්නේ මේ ඥානෙ නැත්නම් අපේ මේ බුද්ධියෙන් මේකේ යථා ස්වභාවය අඳුන ගන්න. අඳුනගෙන අනිශ්චිත වෙනවා. අනිශ්චිත වෙලා මොකද කරන්නේ? ඒ අපේ අවබෝධ ඥානයක් අපි එක තැනකදී අතහැරලා අතහැරලා දානවා කියලා කියන්නේ ඒකට නිශ්චිත වෙන්නේ නැහැ. ඒකයි සතිපට්ඨාන දේශනාවේදී අත්ති ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නච කිංච උපාදීයති කියලා කියනවා. දැන් අපිට ධම්මානුපස්සනාවට ආපුවම අත්ති ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. ඊටාම තියුණු අවබෝධයක් ලබනවා. මෙතන තියෙන හුදෙක් ධර්මතා ටිකක් පමණයි. කලින් අපි මේවට එක එක නම් කිව්වා. රූප ධර්ම කිව්වා, නාම ධර්ම කිව්වා, කුසල ධර්ම කිව්වා, අකුසල ධර්ම කිව්වා, කන්න ධම්ම කිව්වා, සුඛ ධම්ම කිව්වා, පාප ධම්ම කිව්වා, පුඤ්ඤ ධම්ම කිව්වා. විවිධ විදිහේ නංගන් වටිනාකම් අගයන් ආඩම්බරයන් දීගෙන දීගෙන දීගෙන ඊට පස්සේ කපාගෙන කපාගෙන කපාගෙන යනවා ඉවරයි ඔක්කොම දම්. ඊටාම තියුණු අවබෝධයකටපත් වෙනවා. සුද්ධ ධම්මා පවත්තන්ති කියලා ඔක එක තැනක සඳහන් වෙලා තියෙනවා. පුදෙක් ධර්මතාවල පැවැත්මක් විතරයි තියෙන්නේ. ධර්මතාවල පැවැත්මක් විතරයි තියෙන්නේ කියන අවබෝධය ධර්මතාවයක්. ඒකටත් අපි දෙන උත්තරේ ඒකමයි. ඔය ධර්මතාවයත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යයි. විඥානස්ස නිරෝධේන. ඔය විඥානේ නිරෝධ වෙනවා කියලා කියන්නේ අන්තිමට උතන. මේක මැරෙන්න කලින් වෙන දෙයක්. අපි හිතන්නේ මේක මැරුණම වෙනවා කියලා. නෑ. අපේ විඥානේ අකුසල తත්වේ නිරෝධ වෙලා යනවා. එතකොට උදෙක් විඥානය පවතිනවා. කඩුව තියෙන කඩුව කපලා. කඩුවෙන්ම කඩුව කපලා තියෙනවා. වගේ තැනක්. ඒක ටිකක් හරි සංකීර්ණ සියුම් තැනක්. තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ ධර්ම මාර්ගයේ තව තව ඉස්සරහට යද්දී හොඳයි. මම ඔතකින් මේ සාකච්ඡාව නතර කරන්න කැමතියි. අද අපි අවධානය යොමු කරේ සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනාවේ කන්ද පබ්බේට. පබ්බ කියන කොටස කියන එකනේ. ඉතින් පංචස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් හරිය සරලව බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තං ධම්මෝ. හරි හරිම සරලයි. මේක රූපය මේ රූප ධර්මය මේ රූප ධර්මය හමුද හටගන්නේ මෙහෙමයි අවසන් වෙන්නේ මෙහෙමයි. ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තං ධම්මෝ. මේක තමයි වේදනාව මේක තමයි වේදනාවේ. හට ගැනීම මෙහෙමයි නිමාව මෙහෙමයි. ඉති සංඥා සංඥා කියන්නේ මේක. ඉති සංඥායේ සමුදයෝ මේ සංඥා හටගන්නේ මෙහෙම සංඥායත් අඳනවා. ඉති සංඛාරා මේ මේ මේ සංස්කාර මේ සංස්කාරවල සමුදය හට ගැනීම මෙහෙමයි. සංඛාරාන අත්ංගම්. ඉති විඥානං ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්ංගම්. ඉතරයි හරීම සරලයි. හැබැයි මෙතෙන්ට එනකොට මේ ඉතින් මේ තැනට එන්න අපි සෑහෙන දඟලිල්ලක් දඟලලා තියෙනවා. ධර්ම මාර්ගය මම කියන්නේ මේ ලෞකික වශයෙන් දඟලන දඟලිල්ල නෙවෙයි. ධර්ම මාර්ගයේත් අපි ලොකු දඟලිල්ලක් දඟලලා තියෙනවා සතිය උපද්දන්න. කොච්චර මහන්සි වුණාද ආනාපාන සතිය ඉරියාපත සම්පජඤ්ඤ සති කරලා. සම්පජානකාරී වෙලා විමසුම් නුවණ උපද්දන්න අපි දඟලුවා. වීර්යය ඇති කරගත්තා. ඔය තුන ඇති කර ගැනීමෙන් තමයි මේ රූප ධර්ම, නාම ධර්ම ධර්මතා විදිහට තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන අන්තිමට ධර්මතා විදිහට දැන් පිළිගන්නවා. ධර්මතා විදිහට දකිනවා තමා තුලින්. ඒ වගේම ධර්මතා විදිහට පිළිගන්නවා. දැන් ධර්මතා හැටියටම ධර්මතා තුල ධර්මතා විදිහටම කටයුතු කරන්න පුළුවන්. අනිශ්චිතෝච විහෙරති නැචකින්ච උපාදීයති කිව්වේ ඒක. දැන් අනිශ්චිතයි මේවත්. කලින් අපේ නිශ්චිතයි. මේවත් ඇලිලා බැඳිලා ගැටිලා මුලා වෙලා කෙලෙස් හදාගෙන දුක් හදාගෙන ප්‍රශ්න හදාගෙන ගැටලු හදාගෙන ඉන්න එක ඒකට මේ නිශ්චිත කියන්නේ. දැන් ඒව තුලම ඉන්න ওই පංචස්කන්ධය හැමම තියෙනවා. වටපිටාවේ අපිත් එක්ක ජීවත් වෙන අය හැමම ඉන්නවා. අපි පාවිච්චි කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ඒවත් හැමම තියෙනවා. කාලගුණ දේශගුණ ඔය යන්නේ ඒ විදිහට ඒවත් හැමම යනවා. ලෙඩ රෝග ඔය යන්නේ. කොරෝනා කියයි අරවා මේවා කියයි නොයෙක් ලෙඩේයි යයි. ජරා ව්‍යාධි මරණ එහෙමම තියෙනවා ආයි. අපි නිවන් දැක්ක කියලා ඔය මොකක් වෙනස් වෙන්නේ. අපි හිතන්නේ ඕකෝම වෙනස් වෙනවා නිවන් දැක්කම. මොකද්ද 아무ත එක කමුතු ලෝකයකට යනවා කියන්නේ මොකද? මේවා අවබෝධ කරගත්තා, තේරුම් ගත්තා, තමා තුළින් දැක්කා. දැකලා මෙතෙක් කල මේවා සම්බන්ධයෙන් තිබුණු ඇලීම ගැටීම මුලාව නැත්තම් උපාදානය අයින් වුණා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? යම් මොහතක අර කන්ද ටික බිඳ වැටෙයිද? මේ කන්ද පහ බිඳ වැටෙන වෙලාවක් එනවනේ. එතකන් අනිශ්චිතව කන්ද අනිශ්චිතව පවතින. ඒකයි වෙන්නේ. හොඳයි. අපි මම හිතන්නේ මේ කන්ද කොටස ඔය ඊට වැඩි එහා සාකච්ඡා කිරීම අවශ්‍යයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් අවශ්‍ය නම් අපිට තව ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් අපේ මේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන් කියනවා නම් මේ කන්දපබ්බේ තවදුරටත් කතා කළ යුතුයි කියලා සාකච්ඡා කළ යුතුයි කියලා අපි ඒක ගැන සලකා බලන්න පුළුවන්. දැනට මම ඔය කන්ද කොටස පිළිබඳ සාකච්ඡාවතකින් නිමා කරනවා. ඉතින් වෙනද වගේම අපි දන්නවා මේ දහම් හමුවේදී අපි ටිකක් සාකච්ඡාවට කාලය ගන්නවා. ඉතින් පුළුවන් වෙනද වගේම අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳව අත්දැකීම් අදහස් සුදහස් ගැටලු ප්‍රශ්න යෝජනා සාකච්ඡා ඒවා ඉදිරිපත් කරන්න අපි මෙතෙන් සිට කාලය ඉතිරි කරනවා. හොඳයි ඒ සඳහා කාලය මෙතෙන් සිට. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මේ අවිද්‍යාව, තණ්හාව දුරු වෙන විට මේ කඩුව ඊටමත් මෝහත් වීමක් සිද්ධ වෙනවා නේද? ඒ වෙලාවේ පඤ්ඤා අභිඥා පරිඥා වීම තුලින් ප්‍රඥා පඤ්ඤා උදපාදී ආලෝක උදපාදී වීම සිදු වෙන්නේ එතනදී නේද? ඔව් හරි. අවිද්‍යා සංහා මේ කඩුව නැත්නම් මේ ප්‍රඥා කඩුව මොහත් වෙන්නේ අර ඒකේ තියෙන මලකඩ දකිනකොට මලකඩ අරිනකොට දැන් කඩුවෙම තමයි ඇත්තටම මේ මලකඩ තියෙන්නේ. නැත්තම් මේ මොට ගතිය තියෙන්නේ කඩුවෙම. ඒක ඒ කියන්නේ අවිද්‍යා තණ්හා තියෙන්නේ අපේ අපේ විඥාණයම තමයි වෙන තැනක නෙමෙයි. ඉතින් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ අවිද්‍යාව තණ්හාව දෙක දකිනවා මෙයා. කවුද දකින්නේ විඥාණයම දකිනවා. අපි ඒ විඥානනය කරගන්නේ මේ මගේ තණ්හාව මේ මගේ අවිද්‍යාව කියලා. ඒතර දකින්නකොටම දකින්නකොටම අර කඩුව මොහත් වෙලා දකින්නකොට. ඊට පස්සේ ක්‍රමයෙන් මේ අවිද්‍යා තණ්හා තව තව මේ ප්‍රඥාව දියුණු කරනකොට දියුණු කරනකොට මේ අවිද්‍යා තණ්හා අයින් අයින් වෙනකොට අයින් වෙනකොට කඩුව තවත් මොහත් වෙනවා වගේ දෙයක් එනවා. ප්‍රඥාව තවත් දියුණු වෙනවා. පරිඥා දක්වා වර්ධනය වෙනවා. ඒක හරි. එහෙම තමයි වෙන්නේ. ඔව්. ඔබ වහන්සේ දුර දැක්ක සම්මත හාමුදුරේ. ඔව්. මහන්සේ අර දේශනා කළා සංහාමාන දික්ටි ඇති කරනහම දුක ඇති වෙනවා කියලා. මේ ඒක අපේ හාමුදුරනේ එතෙන්දී ඒ අනිත්‍ය බව දෙය කතා කරන්නේ ඒ දුක තණ්හා මාන දිට්ටි ඇති වුණාම අපි සරල උදාහරණ වලින් පොඩ්ඩක් මේක තේරුම් ගමු. අපි ප්‍රායෝගික ජීවිතයේ දේවල් වලින් දැන් අපි ඇතුළත කොටස ගත්තොත් අපේ රූප කාය උදාහරණයක් හැටියට ගත්තොත් අපි හැමෝටම රූප කායක් තියෙනවා. ඒ රූප කාය පැවැත්ම අපි පිළිගන්නවා. පවතින ඕන කියන කාරණේත් අපි පිළිගන්නවා. ඒක සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව ශක්තිමත්ව පවතින්න ඕනේ කියන එකත් අපි පිළිගන්නවා. ඒක බොරු නෙවෙයි. ඇත්තනේ. එතකොට ඒ සම්බන්ධයෙන් සුදුසු ආහාර පාන ඕනය කෑම බීම ඕනේ, ඉඳුන් හිටුම් ඕනේ, ඊට අදාළ විහරණය, පාණ්ඩහා සේවා චර්යාවන් ඕනේ කියන එකත් අපි පිළිගන්නවා. එතකොට දැන් ඒවා අපි දැන් දකින්නේ ඒවා ධර්මතා හැටියට. ස්වභාවික දේවල් හේතුඵල ධර්මතාවයක් විදිහට. එහෙත් මේ රූප කාය මෙසේ මෙසේ විය යුතුයි මේ මේ ආකාරයෙන් පැවතිය යුතුයි මෙන්න මේ මේ தත්යෙන්ම පැවතිය යුතුයි ඒක වෙනස් වෙ බෑ ඊළඟ රූපගායේ පැවැත්මට අපි අර කියපු දේවල් ආහාර පාන නිවාස ඇඳුම් බෙහෙත් භාණ්ඩ හා සේවා මේවා මෙහෙම මෙහෙමම විය යුතුයි මේ මේ ආකාරයෙන් විය යුතුයි කියලා කිව්වොත් එතන අවිද්‍යාවට වැටෙනවා. මොකද ඒවා එහෙමම ඒ ආකාරයෙන්ම ඒ විදිහටම ඒ තාක් කාලයක් පවතින්නේ නැති බව දැන් අපි දන්නවා. එහෙම පැවති යුතුයි කියලා හිතුවොත් ඒක අවිද්‍යාව. ඊළඟට ඒක ඒ ඒ ඒ ක්වොලිටි එකට නැත්තම් ඒ ඒ ස්වභාවයට මේ ආශා කිරීම තමයි තණ්හා කියලා කියන්නේ. අපි හිතමු උදාහරණයක් ඇටියෙත ශරීරයේ තියෙනවනේ අපි නිකන් සම්මුතික වශයෙන් හොඳයි කියලා කියන දේවල් ටික. උදාහරණයක් ඇටියෙත පොදුවේ ගත්තොත් නිරෝගීකම හොඳයි කියලා කවුරුත් අත උස්සනවනේ. එහෙත් නිරෝගීකම අනිත්‍යයිනේ. ඒතකොට නිරෝගීකමට නිරෝගීකම නිට්ටියව තියෙන්න ඕනේ කියලා හිතුවොත් එතන තියෙන අවිද්‍යාව. ඊට පස්සේ නිරෝගීකමට ආශ කෙරුවොත් නිරෝගීකමම තියෙන්න ඕන. මේ මට්ටමින් තියෙන්න ඕන කියන ආශ කෙරුවොත් එතන තියෙන තණ්හා. ඒ ඔය අවිද්‍යා තණ්හා දෙක නැතුව මේ ධර්මතාව පවතින්න ඕනේ. රූප රූප ධර්ම ගත්තොත් ඔය රූප කායයෙන් බාහිර දේවල් වුණත් එහෙමයි. බාහිර දේවල් වලදී අපිට කියන්න පුළුවන් මේ මගේ මේ වාහනේ මේක ඉතින් නිරෝගීව තියෙන්න ඕනනේ. මේක මේ හරියට නැගලා ස්ටාර්ට් කරගත්තම මේක යන්න පුළුවන් මට්ටමේ තියෙ ඒකනේ අපි වාහනේ නිරෝගී කියලා කියන්නේ. ඉතින් කවුරුත් කියන වාහනයක් කිව්වොත් ඒක මේ පදින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකනේ වාහනයක් කියන්නේ. ඒක වාහනේ නිරෝගී ලෙඩක් නැහැ මේ ඒ මට්ටමින් තියෙන්න ඕනේ කියන එක අපි පිළිගන්න. ඒක ධර්මතාවයක්. නමුත් ඒ නිරෝගී බව නිට්ටයයි. වෙනස් වෙන්න බෑ. කියන තැන එතෙන්ට આવුත් අවිද්‍යාව. ඊට පස්සේ ඒ වාහනේ තියෙන ඒ ක්වොලිටිස්, ඒ ගුණාත්මක භාවයෙන් අපි හිතමු දැන් වාහනේ මුලදී හොඳට මේ පෙට්‍රල් වැඩ කරනවා. හොඳට කඳු අදිනවා. නේ? එතකොට දැන් ඒ ඒ තියෙන ස්වභාවය ඒක එහෙමම තියෙන්න ඕන. ඒ විදිහටම තියෙන්න ඕන. කියලා හිතනවනේ. ඉතින් එතන අවිද්‍යාව. ඊට පස්සේ ඒකටම කැමති වෙනවා. දැන් ඒ විදිහම එකක් ඕන. ඒ විදිහටම පෙට්‍රල් වැඩ කරන වාහනයක් ඕන. ඉතින් ඒකට ආශා කරනවා. ඉතින් ඒක අවිද්‍යා තණ්හා දෙකෙන් යනකොට ඔන්න ඉතින් දුක ඇති වෙනවා. මොකද අරව වෙනස් වෙනවනේ. ඒවා එහෙමම පවතින්නේ මේ විදිහටම තියෙන්නේ රූප ධර්මවල. නාම ධර්මات එහෙමයි. අපි අර කඩුව තියුණු වෙනවා කියලා කියන්නේ අර මේකේ තියෙන මල කඩේ දකින්න. කඩුවම දකින්නවා කඩුවේ මල කඩේ. ඒකල මල කඩ ඇර ගන්නවා යාම. අරින්න අරින්න එයා තියුණු වෙනවා. ඔපවත් වෙනවා. තියුණු වෙනවා. දැන් කඩුවට අර සියුම් මේව පවා කපන්න පුළුවන් විදිහට මේ වෙනවා. නේ? දැන් උදාහරණයක් ඇටියට දැන් සමහර මහපිහියෙන් ගස් කපන්න පුළුවන් වුණාට රැවුල කපන්න බෑ. හැබැයි රැවුල කපන්න පුළුවන් වෙනකන් මහපිය මෝහත් කරන්න පුළුවන්. ඉතින් ඔය රැවුල කපන බ්ලේඩ් එක හරිය නැත්නම් දැලි පිහේ හරිය ඒකේ තියෙන්නේ මහපිහේ තියෙන හතර මහ භූතම තමයි. එතෙන්ට ගේන්න පුළුවන් මේක. එතෙන්ට ගෙනාපුවම රැවුල කපන්නත් පුළුවන්. නේ? ඒ වගේ මේ ප්‍රඥාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තියුණු කරනකොට වර්ධනය කරනකොට කරනකොට අර සියුම් මේවත් පේන්න පටන් ගන්නවා. දකින්න විතරක් නෙවෙයි කැපිලම යන ඒකෙන් කපන්න දෙයක්වත් නැහැ ඊට පස්සේ ඉතින් අවිද්‍යා තණ්හා මාන දික්ටි දකින්න තණ්හාව කියන්නේ මේකයි කියලා හඳුනා ගන්න මානය කියන්නේ මැනීමනේ හුඟක් වෙලාවට සංසන්දනය කරලා මැනිල්ලනේ ඒක දික්ටි අර නිත්‍ය ආත්ම වශයෙන් හිතන විදිහ ඒ වගේ දේවල් දකින්න. තණ්හාමාන දිට්ඨි. ඉතින් දැක්කම ඒක කැපිලා යනවා. නැ තියෙනකන් එතන දුකතිය. තණ්හාව තියෙනකන් දුක තියෙන. ඇයි? මට ඕන මේ මට්ටමේම මගේ වාහනේ මේ පෙට්‍රල් මේ ගානට වැඩ කරන්න. මේ විදිහේ පෙට්‍රල් වැඩ කරන එකක් තමයි මට ඕන. සමහරට ඒ ඒ ඒ විදිහේ පෙට්‍රල් වැඩ ගන්නවා දැන් නැති වෙන්න පුළුවන්. ඒකේ තියෙන ස්වභාවයට ස්වરૂපයට ආශ කෙරුවා. ඒ ස්වභාවයක් ස්වરૂපයක් තියෙන්න පුළුවන්. දැන් අපේ ශරීරයේ තරුණ කාලයක් තියෙනවා. ඒ තරුණ කාලයක් නැහැ කියන්න බෑනේ බොරු. එහෙම කිව්වොත් බොරුනේ. තියෙනවා. හැබැයි තරුණ කාලය කියන එක අපි ඇත්ත පිළිගන්නවා. ඒ කාලේ තියෙන හැඩරුව, ස්වરૂපයේ ශක්තිය, ක්‍රියාශීලී භාවය ඔක්කොම ආකර්ෂණීය ගැති ඔක්කොම අපි පිළිගන්නවා බොරු නෙවෙයි. හැබැයි ඒකටම ආශා කරවොත් එතන තණ්හාව තියෙන. ඒක වෙනස් නොවිය යුතුයි කියලා හිතුවොත් ඒක අවිද්‍යාව තියෙන. ඉතින් මේ අවිද්‍යාව තණ්හා දෙක අපිට පේන්න පටන් ගන්නවා. මෙතන මල කඩයක් තියෙනවා. කඩුවට අමතරව මේකේ මල කඩයක් තියෙනවා. ඒකයි මේ මේක කැපෙන්නේ. ඒ දකිනකොට මේ අවිද්‍යාව අයින් වෙනවා. තණ්හාමාන දිට්ඨිය අයින් වෙනවා. ඉතින් අයින් වුණාන් පස්සේ අර මාන වුණත් මාන හරි සියුම්ම කුසලයක්. මාන කියන්නේ එක්තරා ආකාරයක සංසන්දනය කිරීමක්. ඉතින් සංසන්දනය කිරීම හරි ගැඹුරු අවිද්‍යාවක් ඇත්තටම. දැන් එකක් අනික එක්ක සංසන්දනය කළා. මේකට වැඩිය මේක දිගයි. කිව්වට ඒකටත් වැඩිය තව දිග එකක් තියෙන්න පුළුවන්. මේකට වැඩි මේක කොටයි කිව්වට ඊට වැඩි කොට එකක් තියෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය පැහැදිලි කරන තැන්වලදී ওই වගේ සරල ඒවායින් කියන්නේ. අනුන්තූලං සුභාසුභං යත් දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං ওই විදිහට සතර මහා භූත එහෙම සංසන්දනය කරලා වැඩක් නැහැ. සංසන්දනය කරාට මොකද මේ දිගේක ඊට පස්සේ කොට වෙනවා. ඒ කොටේට දික් වෙනවා. ඉතින් කොටේක ළඟ දිග එකක් තිබ්බ ගමන් දිග එක ළඟ ඊට වැඩිය දිග එකක් තිබ්බොත් මොකද වෙන්නේ? අර දිග එකට. ඉතින් දිග එක නිකම්ම කොට වෙලා. ඉතින් ඒක නිසා මේ ඔය දිගු කෙටි බව නැත්තම් ඔය මානවල තියෙන හුඟක්ම ක්වොලිටි එක සංසන්දනය කිරීමක්. පවතින తত্ত্বය සංසන්දනය කරලා අරක හොඳයි මේක හොඳ නෑ. ඒක මදි මේක වැඩි. නැත්නම් ඒක වැඩි මේක මදි. ඔහොම ඔහොම පටලවිල්ලක් හදාගන්න මාන පටලවිල්ල හරි සියුම් එකක්. ඉතින් ඒව දකින්න පටන් ගන්නවර ප්‍රඥාවට අර අර සියුම් තැන් පේන්න පටන් ගන්න. ඒකයි තියෙන්නේ. ඉතින් එහෙම දැක්කම මේ අපිට ඕක එච්චර දෙයක් නෙමෙයි. මේ පටලැවිල්ල එතනින් ඉවර වෙනවා. ඒකයි උතන තියෙන්නේ. ඉතින් දුක ඉවරයි එතන. ඒ පටලැවිල්ල තියෙන තැන තියෙන පටලැවිල්ලමයි ඇත්තටම දුක කියලා කියන්නේ. මේ පටලැවිල්ලම. ඉතින් අර ප්‍රඥාව තියුණු වෙලා නැහැ. අර සියුම් තැන පේන්නේ. අර ඊටාම සියුම් තැනක් තියෙනවනේ මේක. හරියට නිකන් අර අපි ගැට ගොඩක් වැටිලා තියෙනකොට මොකක් හරි නූල් බෝලේ කාරි මොකක් හරි අපිට පේනවා මේක ගැට ගොඩක් මහ පටලැවිල්ලක් බව. නමුත් මේකේ තියෙන එක්තරා මේ ගැටේ මුල ආරම්භ වෙන තැන. පිටකොට ගියපු තැන තියෙන. ඒක අපිට හරියට දැකගත්තොත් මේ පිටකොට අරින්න පුළුවන්. ඒ වගේ මුලදි මුලදි අර පටලැවිල්ල පේනවා. පටලැවිල්ල හේතුව මූල හේතුව. දකින්න. ඉතින් මූල හේතුව අවිද්‍යාව. ඉතින් ඔය දේ දැකීම තුලම ඇත්තටම මේ ගැටලුව निराකරණය වෙලා නිවිලා සැනසিলা. මේකයි තියෙන්නේ. ඉතින් එහෙම දෙයක්. මම දන්නේ මේ කාරණේ ඔබතුමී ප්‍රශ්නයයි මගේ පිළිතුරයි කොච්චර දුරට ගැළපීලා ගියාද කියලා. ගැළපුණා අපේ හැඳුරනේ. ඒක තමයි මට අර තේරුනේ මේක දුක්කට වඩා එතනින් එහාට ගිය දෙයක් නේද කියන්නේ කියන එකයි මට දැනුනේ අපේ හැඳුරනේ. ඔව් හරි හරි. ඇත්තටම මේ දුක කියන එක තමයි අපිට නිකන් එක හැරේට ගෝචර වෙන දේ. නමුත් දුකට වඩා එහා ගිය දේ අවිද්‍යාව. ඔබතුමී කියන කාරණේ හරි අපිට නිකන් එක හැරේට ගෝචර වෙන්නේ ආසන්න වශයෙන් තියෙන දුක කියන එක නිකන් දුෂ්කරතාවයකට අපිපත් වෙලා ඉන්නේ. නමුත් ඇයි මේ දුෂ්කරතාවය ආවේ කියන ඒකේ තව එහාට ගිහිල්ලානේ බලන්න වෙන්නේ. ඒ එහාට ගිය එක අල්ලගන්න අපිට පුළුවන්. මේ සාමාන්‍යයෙන් අපි කතා කරන එදිනෙදා දුක කියන එක ඒකේ ඇතුල් පැත්ත. නැත්නම් ඒක අපි දැක්කේ නැති පැත්ත. දකින්න එක මේ මෙතන තියෙන. ඔය ඒක හරි. දුකට එහා ගිය දෙයක් මේකේ දුකට එහා පැත්තෙන් පිටිපස්සේ tire පිටිපස්සේ දුක තමයි මෙතන නිකන් tire ඉස්සරහා රඟපාන නළුව. නමුත් මේක එහා පැත්තේ නූල් සූත්‍රකාරයෙක් ඉන්නවා කියන එක අපිට තේරෙනවා. ඒකයි. ඒ පැහැදිලි අපේ හම්බුනේ මේ කුසලයේ සාර්ථක නිවන් පිණිස මේ කීපා. ඔව් කියන්න. ඉස්සෙල්ලා මම අහපු ප්‍රශ්නේ අනුව මට පොඩ්ඩක් වෙනස් වුණා. අවිද්‍යාව සංහාව දිර වෙනකොට ස්වාමීන් වහන්සේ පඤ්ඤා අභිඥා පරිණේය වෙනකොට තමයි අර කඩුව මෝහක් වෙන්නේ. ඒ මෝහක් වීම තුලින් තමයි ස්වාමීන් වහන්සේ කඩියෙන් කඩුව කපා හරින්න පුළුවන් නේද? ඔව්. දැන් එතන දන්නවනේ මේ අර තියුණු වෙච්ච ප්‍රඥාවත් ප්‍රඥාවට අනුශය වශයෙන් උපාදාන වුණත් ආය ගැටලුවකට වැටෙනවා කියලා. දැන් අපි මේ මේ විනිවිද දකින නුවණ, ඕකට කියන්නේ නිබ්බේධික ප්‍රඥා කියලා මේ පාලියෙන් කියන්නේ. නිබ්බේධික ප්‍රඥා. එහෙමයි. විනිවිද දකින නුවණ. එතකොට මේ විනිවිද දකින නුවණ තුලින් දැන් අපි ඔක්කොම මේවයේ විනිවිද දැකලා ඒවයේ තියෙන අවුල් ඔක්කොම අරගෙන ඒවා දැන් ඉවර කරගන්න. ඉවර කරගෙන කරගෙන ගියාම අර විනිවිද දකින නොවන ඉතුරු වෙනවා. අර කඩුව ඉතුරු වෙලා දැන්. ඒකට කඩුව අරකෙන්ම දකින කඩුවත් අනිත්‍යයි අනාත්මයි කියලා. ඒ කියන්නේ විනිවිද දකින නුවණ ඒකත් එක තැනකට ආපුවෙන් පස්සේ ආ මේකත් ඉතින් එහෙම එකක් තමයි. මේකත් ධර්මතාවයක්. මේකත් හේතුඵල ධර්මතාවයක්. මේකත් ඇති වෙලා පැතිලා නැති වෙලා යනවා කියලා ඒකටත් අනිශ්චිත වෙයි. ඒකයි අර කඩුවෙන් කඩුව කපන වෙලාව කියලා කියලා කියන්නේ. ඒකටත් අනිශ්චිත වීමක් ඇත්තනම් තියෙන නුවණ තියෙන. නමුත් ඒක පිළිබඳ තණ්හාමාන දිට්ඨි කැපිලා ගිහිල්ලා තියෙනවා. මේ කඩුව කැපිලා කියන්නේ ඒකයි. දැන් එතකොට අන්තිමට එයාට කපන්න දෙයක් නැහැ. කපන්න දෙයක් නැහැ කඩුවක් නැහැ. ටික ටික සිවුම් ඔකවා මං හිතන එක තේරුම් ගන්න පුළුවන් කියලා. අත්දැකීමෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක රෝග හරියන්නේ. ඔව් කියන්න. මේ ධර්මතාවයන් ප්‍රඥාවෙන් දිනු කරගෙන යනකොට ඇත්තටම ස්වාමීන් වහන්සේ අන්තිම දකින්නේ මමය මගේ මගේ ආත්මයක් නැති කියන දිටිය නැති කියන නේද? ඔව්. අවිද්‍යාව අවිද්‍යාව නැති කිරීම කියන්නේ ඔය දෘෂ්ටිමය ගැටලු තමයි හුඟක්ම අන්තිමට මේ මේව හදන්නේ දැන් තණ්හාව හදන්නේ දික්තියනේ මානෙ හදන්නේ දික්තිය තමයි එතකොට අර වැරදි දෘෂ්ටිය නිසා තමයි අපි මේකට ආස කරන්නේ නැත්නම් මේක පස්සේ පන්නන්නේ එලවන්නේ පන්න එලවන ගතිය තමයි ඔය දික් මේ තණ්හා කියලා කියන්නේ ඊළඟට අර තමන් විඳින දේ, තියෙන දේ, සතු කරගත්ත දේ සංසන්දනය කරන්නේ අවිද්‍යාව නිසානේ. සංසන්දනය කිරිල්ලට නේ මාන කියන්නේ. මට මේක තියෙනවා අරක නැහැ. අරක තියෙනවා මේක නැහැ. මේක මීට වැඩිය තියෙනවා අරයට. අරයට වැඩිය මට තියෙනවා. එයාගේකට වැඩිය මගේක හොඳයි. නේ මට ප්‍රඥාව තියෙනවා අරයට. වැඩි අරයා ප්‍රඥාව නැහැ මොහොඩය. ඉතින් මනිනවා. ඉතින් ඒක ඒක ඒක කරන්නේ තර අවිද්‍යාව නිසා. ඒකට හේතුඵල ධර්මතාවනේ ප්‍රඥාව අපිට පෙන්නන ඔයාට ප්‍රඥාව තියෙනක ඇත්ත අර මනුස්සයාට ප්‍රඥාව අඩු එකක් ඇත්ත මේක ධර්මතාවයක් ඒ ඔයාගේ ඔය තියෙන එක ගැන උඩපනින්නත් එපා නැති එක ගැන අර මනුස්සයාව අවමාන කරන්නත් එපා ඒ දෙකම ධර්මතාවයක් හැටියට පිළි අරගන්න අර නැති එක ගැන මේ මොකක් හරි අවමාන සහ තියෙන එක ගැන අදිමාන මානෙ අයින් වෙනවා. එතකොට මේ නිහතමානී වෙනවා. මානෙ අත්හැර අත්හැරලා දාන්න. මොකද අර එතකන් අර තියෙන එක සංසන්දනය කරනවා. මට මේක තියෙනවා අරක නැහැ. අරක තියෙන මේක තියෙන. මේක මීට වැඩිය තියෙනවා. මට නැත්නම් මට තියෙන අඩුවේ. අරයට වැඩි මේක වැඩි. දැන් තියෙන ටික මදි. තව ටිකක් ඕන නැත්නම් හෙට මේක ඕන. ආදී වශයෙන් කියලා මේක මනින්න. දැන් මනින ගතිය අයින් වෙලා යන ඇත්තට. ඒකත් වෙන්නේ ඔබතුමී කිව්වා වගේ අර විද්‍යාව නැත්නම් ප්‍රඥාව වැඩි කරන්න වැඩි කරන්න ඒ මානයක් දකින්න. තණ්හාවක් දකින්න. දැන් තණ්හා මාන දික්ටි කියන තුන ගත්තොත් දික්තිය ඍජු වෙනකොට දික්කින් උජුං කරවති. නැත්නම් සම්මා දික්ටි. පඤ්ඤා නිබ්බේධික පඤ්ඤා වට එනකොට ළඟ ඉන්න දෙන්නක් දකින්න. මේ ළඟ ඉන්න දෙන්න මානයයි තණ්හාවයි දෙන්න. අන්තිමට ඉතුරු වෙලා ඒ දෙන්නක් දකින්න. දැක්කම ඒ දෙන්නක් ඉවරයි දැන්. ඉතින් අන්තිමට එතන ඒ දෙන්නත් ඉවර වෙනකොට ඉතින් අවිද්‍යාව ඉවරයි. ඊළඟට තියෙන විද්‍යාව. මේක කියන්නේ ප්‍රඥාව තියෙන. සියල්ල විනිවිද දැක් දකින නුවණ තියෙන. එච්චරයි ප්‍රශ්නේ. පැහැදිලි සම්පූර්ණ. උදාහරණයක් ගොඩක් තියෙනවා. ඔව්. කියන්න ඇහෙනවා. ස්වාමීන් වහන්සේ තණ්හා මාන දිට්ඨි ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඇහෙනවා ඇහෙනවා. පැහැදිලිව ඇහෙනවා. ඔව් තණ්හා මාන දෙක. තණ්හා ස්වාමීන් වහන්සේ තණ්හා මාන ඒ සියල්ලම අවිද්‍යාව නිසා ඇතිවෙච්ච දේවල් අවිද්‍යාව වෙනුවට අවිද්‍යාවේ ගෙවි යාම සමගම සංඥාව පිළිතනවනේ ස්වාමීන් වහන්සේ නේද? එතකොට ස්වාමීන් වහන්සේ සංස්කා මාන දික්ටි නැවත හට ගැනීමට ඉන්ද්‍රණයක් තවත් ඉතුරු වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ අවසාන කෙළවරට යනකොට. එතකොට ඉන්දන සියල්ලම හිඳී යනව නැවත ආයේ කවදාව ඒ ඒ දේවල් ඇති වෙන්නේ නැහැ નિરાයාසයෙන්ම නේද ස්වාමීන් වහන්සේ. එතකොට මේ එතන ඉඳන් වැඩ කරන්නේ මේ සතර දක්ම විහරණ තමයි නේද ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ප්‍රඥාවේ මේක තේරුම් ගන්නන්නේ අර අර ඉන්දන නැහැ මොකොත්. එතකොට දැන් එතන ඉඳලා යන්නේ කොහොමද කියන්නේ? එතන ඉඳලා යන්නේ හතර බ්‍රහ්ම විහරණ. මෙත්තා කරුණා දෙකෙන් තමයි යන්නේ. ඒ කියන්නේ අපි ඉදිරියට මොනවා හරි කරනවා නම් දැන් මේ කය ස්කන්ධ පහ පවත්නවා නම් ඒ පවත්න්නේ මෙත්තා කරුණා දෙකෙන්. මේක ඒක ඇත්ත වශයෙන්ම මෙත්තා කරුණාවටත් වැඩි උපේක්ෂාවෙන් කියන්නත් පුළුවන් අපිට. මොකද හේතුව ඉතින් මේක යම් තාක් කාලයක් ධර්මතාවක් හැටියට පවතිනවාද? ඒ තාක් කාලයක් පවතින යම් කිසි දෙයක් කරනවා. ඒක තමා වෙනුවෙන් අනුන් වෙනුවෙන් ලෝකේ වෙනුවෙන් යමක් කරනවා නම් මෙත්තා කරුණා දෙකින් කරනවා. ඊළඟට ඒකෙන් ලැබෙන ප්‍රතිචාරවලදී මුදිතා වෙන උපේක්ෂාව වෙනවා. එතකොට ඔය සතර බ්‍රහ්ම විහරණයෙන් තමයි ඉස්සරහට යන්න ඉන්ධන වෙන්නේ දැන් අර අවිද්‍යා තණ්හා මාන ඉන්ධන හිඳිලා ගියා. දැන් මෙච්චර කාලයක් වැඩ කරේ දිව්වේ ඒ ඉන්ධන වලින්නේ. ඒ ඉන්ධන වලින් දුවනකොටනේ මේ පාර පැනලා ඇක්සිඩන්ට් කරගෙන මේ මහා අවුළු ජාලාවක් දුක දෝමනස හදාගත්තේ. දැන් ඒ ඉන්ධන ඉවරයි. දැන් මේ පැත්තට වැඩ කරන්නේ නැහැ මේ. ඒක දැන් ඉදිරියේදී මරණය දක්වා මේක පවතිනවා. ඒ පවතින්නේ ඔය ඔය හතරෙන් තමයි. ඒක හරියි. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. මොකද එහෙම වර්ධනය වෙච්ච කුසලතා ටිකක් අපි ළඟ තියෙනවානේ. ඒකත් අර මෙත්තා කිව්වට නිකන් අර මේ මේ මෙත්තාවේ තියෙන්නේ දැන් අපි දකිනවා මේවයි අන්තර්පැවැත්ම කියන එක. ඔකට බුදුරජාණන් වහන්සේ කියන්නේ පරපටිබද්ධතාවය කියලා. දැන් මේ මගේ උදාහරණයක් ඇටියට මේ ශරීරයේ පවතින මේ බාහිරයේ තියෙන ජලය උපකාරී වෙනවා කියලා දැනෙනෝනේ අපිට. ඒකට අපිට හිතෙන්නේ අර ජලය දූෂණය කරන්න. මට විතරක් නෙවෙයි මේ අනිත් සත්‍යයටත් වතුර ටික බොන්න ඕන. මේ බල්ලා පූසටත් ඒ වතුර ටික බොන්න ඕන. ඉතින් ඒක නිසා එතන මහා පුදුම විදිහේ මේ කරුණාවක් මෛත්‍රියක් අපි තුල ඇති වෙනවා. ඉතින් මේ මං හුස්ම ගන්න මේ ගහ නිසා නේද කියලා මට මේ ගහේ කොලේ කඩන්නවත් හිතෙන්නේ. ගහ කපන දෙයක් මේ ගහේ කොලේ කඩන්නවත් මට හිතෙන්නේ නැහැ. ඇයි? මට දැනෙනවා මේ කොලේ නිසා මම මේ හුස්ම ගන්නවා මම. මේ ගහේ තියෙන මේ ගෙඩිය මම කනවානේ. ඉතින් මට ගහ කපන්න හිතෙනවද? හිතෙන්නේ නැහැ. මිනිස්සයා අනේ මේ මං ළඟ ඉන්න මිනිස්සයා මගේ පැවැත්මට මේ මේ විදිහට දායක වෙනවානේ. අඩුපාඩුකම් තිබුණා. ඒක නිසා මට හිතෙන්නේ නැහැ මෙයාට ඉතින්. අහිතක් හිතෙන්නේ නැහැ. අහිතවත් දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. කියන්න හිතෙන්නේ නැහැ. ඒ විදිහට අර මේ මෛත්‍රිය මහා ගැඹුරු එකක්. මේ සීමා මායෙන් නැති මෛත්‍රියක් ගැන අපේ ධර්ම කියන්නේ. එහෙම මෙත්තා චේතෝ විමුක්තිය කියලා ඒ මට්ටමට මෙත්තා කරුණා මුදිතා ප්‍රේස. එතන ඉඳලා ඇත්ත හරි. ඒව තමයි ඉන්දන. දැන් මේ රහතන් වහන්සේලා දුවන්නේ මොනවයින්ද? නේ තණ්හාමාන දිට්ඨිය වලින් දුවනව නෙවෙයි. අසුත අසුතු ජනලයි ශේකලයි දුවන්නේ තණ්හාමාන දිට්ඨිය වලින්. රහතන් වහන්සේලාගේ ඉන්ධන වෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඒක හරි. එහෙමනම් අපේ කාලය අවසන් වෙලා තියෙන නිසා අපි අදට ධම්ම හමුව නිමා කරමු. අද අපි ධම්මානුපස්සනාවේ කන්දපබ්බේටයි අවධානය යොමු කළේ. ඉතින් මම හිතනවා මේ උපමනකින් ප්‍රමාණවත් වෙයි කියලා මේ ඛණ්ඩ පිළිබඳ සාකච්ඡාව. ඉතින් ඊළඟට අපි කතා බහ කරන්නේ ආයතන පිළිබඳ සාකච්ඡාවයි. ඉතින් ඒ විදිහටයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ ධම්මානුපස්සනාවේ. අපි මේ ඊළඟ දින ගත්තොත් අපි ද 29 30 31 දින දෙක අපිට මුණ ගැහෙන්න බැරි වෙනවා. ඉතින් මට විශේෂ කාරණයක් නිසා අපි නැවත මුණ ගැහෙනවා පළවෙනිදා. ඒකත් අපි පොඩ්ඩක් මතක තියාගමු. මේ මම සටහනක් දාන්නම්. ඒක අපි දින දෙකක් එතකොට මේ මගහැරිලා යනවා. අපි 30 සහ 31 දින දෙකේ මුණ ගැහෙන්නේ අපි නැවත පළවෙනිද මුණ ගැහෙන්නේ. අපි ධර්ම සාකච්ඡාව තව ඉදිරියට ගෙනියමු. ඒ දක්වා. ඒ අතර ඉතින් අපිට දුරකථන ස්කයිප් මාධ්‍ය හරහා අපිට සාකච්ඡා මොනවා හරි තියෙනවා නම් ඒවත් කරන්න පුළුවන් වෙලාවල් දාගෙන දැන්ටමත් ඉතින් අපි හුඟ දෙනෙක් සාකච්ඡා කරනවා. එහෙම හොඳයි. ඒ විදිහට කරමු. අපි මේ ස්කන්ධ ධර්මතා විදිහට දකිමු. ධර්මතා විදිහට දැන් තේරුම් අරන් තියෙන එක දකිමු, පිළි අරගමු. අනිශ්චිත විහරණයට යොමු වෙමු. එච්චරයි මේක කවද විතර කව වෙනකම් පවතීද කියලා කියන්නත් බෑ. يعني මේ ස්කන්ධ පහ බිඳ වැටීම ඊළඟ තප්පරේ වෙන්නත් පුළුවන්. තව මාස ගාණක් ගිහිල්ලා වෙන්නත් පුළුවන්. අවුරුදු ගාණකින් වෙන්නත් පුළුවන්. අපිට කියන්න බෑ ඒක. අපි ඒවා දන්නවා ඒවා අනිශ්චිතයි, අනිත්‍යයි, අනාත්මයි කියන කාරණේ දා. ඒ විදිහට බොහෝම අනිශ්චිත විහරණයක කටයුතු කරන්න පුළුවන්. නොඇලී නොගැටී නොමුලාව මේකේ යථා ස්වභාවය දන්න නිසා. දැන් අපි මේ විදිහට අපේ පැවැත්ම කියන එක අරගෙන යමු. එතකොට ඒක සුද්ධ පැවැත්මක්, පිරිසිදු පැවැත්මක් වෙනවා. ඒකට අපි කියන්නේ අනිශ්චිත විහරණය කියලා. හොඳයි ඒක පුහුණු වෙමු. එහෙමනම් අද අපේ දහම් හම මෙතකින් නිමා කරනවා. වෙනද වගේම මේ උතුම් අවස්ථාවට සහ සම්බන්ධ වුණු අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස අපි තාම ගෞරවයෙන් කෘතවේදීත්වයෙන් සිහි කරමින් අපි මේ ලබා ගන්නා වූ අවබෝධය මේ දැනුම පුහුණුව අපි මේ බෙදා හදා ගන්න අත්දැකීම් අපි හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ අවසාන ප්‍රතිඵලය වන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් පිරිසිදු අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙමින් අදත් අපේ සදම් හමුව මෙසේ නිමා කරනවා හැම දිනාටම පෙරුවන් සරණයි Thank you.